ඉතින් වැඩ පිළිවෙලට ගැලපෙන විදිහට ඒ ඒ අවශ්‍යත එක එක සූත්‍ර ඉදිරිපත් කරගනිමින් මේ අවිද්‍යාවේ පටන් ශෝක පරිදේ දුක් දෝමන සපායාස කියන මේ දොස් ආකාරය අපි විවරණය කරගන්න උත්සාහ කරේ. ඉතින් පසුගිය දවස් හයක් විතර කාර්මික කියනවා ගොඩනැගිල්ලක් හදන්න අක්ටිවාරම් දාගත්තා වගේ නොසාරී ගොඩනැගිල්ල අපි කරන මේ තාක්ෂණ ගොඩනැගිල්ලක් කියලා බොහෝම හොඳ ඉස්තිරසාර පදනමක් කියන තෝරන ඉතින් ඒක බොහොම ගැඹුරින් ඉඳලා සකස් කරගෙන ඉන්න ඕනේ. ආන්නේ සකස් කරගෙන ඉන්නා වගේ අපි ගිය පාර මේ නාම රූප කියන මූලික කලව ස්වરૂපේ ඉඳලා ඒ සලායතන කියන ඇහැ කන දිව නාසය කය මන කියන විචිත්‍ර බවට විචිත්‍ර බවට පත් වෙන පුරුක ඉස්සරහට වසල සාකච්ඡා කරනවා. පිළිගන්නගත්ත ඒ කලන රූපය හැකන් ජීවනාවේ කයමනාවේ විචිත්‍ර නැතුව නමුත් මාත් කුක්ෂිතේ ගැබමෝරණ කාලේ වැඩිලා අවසාන ප්‍රසූත වෙන කාලේ වෙනකොට ජාතියට එනකොට ඒ කලායතන වශයෙන් උපාදාන වශයෙන් පංචස්කන්ධ වශයෙන් එළියට එන්නේ ඇහ කනක් දෙයක් නාසයක් කයක් මනක් සහිත මේ නිලිදෙක්. ඉතින් ඒක තමයි අපි සම්ප්‍රදාන කෝඩෝ මේ නානෝ කෝඩින් සලායතන පහළ වෙනවා කියලා කියන්නේ. නමුත් අපි උගක් විචිත්‍ර වශයෙන් ඉගෙන ගන්න උත්සාහ කරේ මේ සලායතන මට්ටමේ ඉන්න මේ වැඩිමහල්ලෙක් භාවනා යෝගාවචරයේක් යෝගිනියක් වික්ෂොප් වික්ෂුණියක් මේ සලායතන මට්ටමේ විචිත්‍රව පවතින විඥානය නැත්නම් මේ ආයතන ප්‍රතිබද්ධව පවතින විඥානය භාවනා මානසිකාරයෙන් සමත භාවනාවකින් සමතේටපත් කරලා සමාහිතවටපත් කරලා අනිත්‍ය ප්‍රතිබද්ධ ත්‍ත්වයට නැත්නම් නැවතතර නාම රූප මට්ටමට ගන්න පුළුවන් ස්වરૂපයක් මේ කතාවෙන් අපිට මතු කරගන්න පුළුවන්ද කියන එකයි අපි ඊයේ දවසේ තිස්සේම උත්සාහ කරේ. ඒක භාවනා කරලා යන අත්දැකීම් ඇතියක් ගන්න යම් ප්‍රමාණයකට දැනගන්න පුළුවන් මේ ඉඳ කී ගන්නකොට මේ චල වෙනකොට ඒ කියන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් නොවෙන නමුත් නෑර කියන බැරි ඊටානසියුම් මේ සත්‍යමත් අවස්ථාවකට එන්න පුළුවන් අප්‍රමාදවතාවට එන්න පුළුවන් විඥානය නැවතත් ගෙදර ගියා වාගේ ඒ බොහෝමත්ම තැන්පත් ස්වරූපේ සද්ද වේදනා හිතවිලි කොච්චර තිබුණත් ඒවට යටින් දී යටින් ඉන්ද්‍රගෙන යනවා වගේ වැත්තට යටින් යනවා වගේ යන්න පුළුවන් මානසිකත්වයකට යන්න පුළුවන් බව අපි මූලධර්ම කුලව අධ්‍යක්ෂින් සහිතව ගන්න උත්සාහ කරේ. ඉතින් අන්නේ මට්ටමට ගියාට පස්සේ හිත ඒක කියා ගන්න බැරි වචනෙත් නගා ගන්න බැරි මේ නමුත් නෑ බෑ කියන්න බැරි හොඳ වටින අත්දැකීමකට නිරාංශ සුඛයකට ප්‍රීතියකට පත් වෙනවා. මේක මේ අර සලායන මට්ටමට එනකොට ඇහි රූප දකින්න කනින් ශබ්ද අහන මට්ටමට එනකොට ඒක වචනෙත් ගන්න පුළුවන්. තව කෙනෙකුට විස්තර කරලා දෙන්න පුළුවන්. නමුත් කිසිම සීමාවක් නැහැ. දසාතේ පැතිරිච්ච නන්නතර වෙච්ච හිතක් ඒකයි. ඉතින් ඒ વિશે තමයි ලෝකායත વિશે කියලා කියන්නේ කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බැරි විෂයක්. නමුත් අපි අර නිරාමිෂ තැනට මේ ආමිෂය පවතින ආ වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අතහැරලා ඇහැ කන දිව නාසය කය මන කියන මේ ආයතන නිවාඩු දීලා අපි හිත ඊට වැඩිය යට පවතින කියනනම් කලක අවස්ථාවට එන්නතේකේ මූලික ප්‍රාග් අවස්ථාවකට කරගත්තාම අර සියල්ලගේම සමස්තයක් එකේ තියෙනවා ඒ අන්ත කියන අන්ත කීම වචන නගා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේක අපිට කියන්න පුළුවන් සමතේ ලබා ගන්න පුළුවන් උපදෙස් කියලා. අපේ භාවනා ජීවිතයේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව ලක්ෂණ කඩනවා නම් සීල ශික්ෂාවෙන් කරන්නේ අපි නීතික්‍රම කෙලස් නතර කරලා, කය වචනෙන් සිටිනේ දුස්චරිත නතර කරගන්නවා. සීලාචාරෙහි පිච්ච හීතල නියක් බවට පත් වෙනවා. එතන ගියාට පස්සේ මේ සමාධි ශික්ෂාව තමයි චිත්ත භාවනා කියලා කියන්නේ. අනේ චිත්ත භාවනාවෙන් අපේ මෙන්න මේ වගේ කීකරු දැනකට අනිජේ වටවද දැනකට විඥානය ගන්න පුළුවන්. ඒක ලොකු ධිට්ඨ ධම්ම වශයෙන් සුඛයක් තියෙනවා. අපි ඒකට ඉඳාංශ සුඛ කියලා කියනවා. ඒ සුඛයට ගියාට තාම අනුසේමන්ත මේ කෙලෙස් දැක ගන්න හෝ අනුසේමන්ත මේ කෙලෙස් හික්මා ගන්න වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ තේරෙන තමයි භාගවතුන්ගේ පහළ වෙන කාලේට ඉන්දියාවේ තිබුණු දාර්ශනික මට්ටම ආගමික මට්ටම ආධ්‍යාත්මික මට්ටම තිබුණා. මේක යට අඩියක් තියෙනවා. මේක බලන්න ඕනේ. මේක බලන්න නැතුව මේ පිට හොලෝදයි කියලා වැඩක් නැහැ කියන එක තමයි. එදා මේ සිද්ධාර්ථ උපාතාවසතුමාට මතක් වුණා. ඊට පස්සේ හෙව්වේ ඒ කියන්නේ මෙතෙන් දෙකක් සාර්ථකව පැමිණලා ඊට පස්සේ මේ පරිඋත්තාන කෙලෙස් සමතෙන් යටපත් කරලාමදි යට තියෙන අනුශය අල්ලන්න ඕනේ කියන කී කුසල ගවේෂීව තමයි කටයුතු කෙරෙන්නේ. ඒ කටයුතු කරලා ඉස්සෙල්ලා මේ උද්ද කල්පී ඒක කඩාගත්ත, ඒක දැකගත්ත පළවෙනි උතුමන් වහන්සේ බවටපත් වෙනකොට උන්වහන්සේ බුද්ධ කියන නමට ගැලපෙන සර්වඥතා ඥාන ලැබිච්ච පඤ්ඤාවිමුක්ත චේතෝමුක්ති මාර්ගයේ හිත නිදහස් කරගත්ත උද්දේ වඩපත් වෙනවා. පච්චාන වශයෙන් මාස දේශනා කරපු ධර්මය හැම වෙලාවෙදීම ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා කියන පදනමේ ගෙනියලා මෙන්න මේ එහාට තියෙන මේ අනුශය කෙලස්ටික් කඩා ගැනීම තමයි ප්‍රධාන කේ. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේ වගේ ධර්ම වලට යනකොට ඒකේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා පුංචි කොටස ගන්න හදන්න නෙවෙයි. අනිවාර්යෙන් සීලය අපි අනිවාර්යෙන්ම අදි සීලක් වඩපත් කිරීමෙන් උනන්දු හිතේ පවතින්න ඕනේ. චිත්ත භාවනාව අදි චිත්ත භාවනාව පවඩපත් කිරීමේ විප්‍රාව අදහස හිතේ පවතින්න ඕනේ මොකද නම් කරන්න ඕනේ ඊගාවට තමයි මේ ප්‍රඥා අධි ප්‍රඥා කරන විපස්සනාට යන්නේ ඒක එන්නේ මේක සාමාන්‍ය මතුවව පිළිගන්න මේ සලායතන මට්ටමට එනකන් පදනම සකස් කරගෙන ආපු මේ ගොඩනැගිල්ලේ පොළවේ උඩ කොටස වගේ තමයි සලායතන නිසා ස්පර්ශය පහළ වීම ස්පර්ශය නිසා වේදනාව පහළ වීම වේදනාව නිසා තණ්හා පහළ වීම ඔයෙන් තමයි සංසාර කඩන්න පුළුවන් කියන සංසාර චක්‍රය. එහෙම නැත්නම් මේ කම්මවට විපාකවට කෙලෙස්වට කියන මේ වටවලම යෑම සංසාරේ යෑම කරකවි කරකවි යෑම කඩන්න නම් අනන්‍යකේත අනිච්චවච්ච සංඛාර සංඛාරවච්ච විඥාන විඥානවච්ච නාම රූප නාම පච්ච සලආයතන කියන මේ පියවරකට හොඳට දැනගෙන ඒවා කඩන්න බෑ. ඒවා දැනගෙන ඒවා පුංචි කරලා කිංචි කරලා දුබල කරලා බෙල හීන කරගෙන ඉන්න ඕන. ආවට පස්සේ තමයි අපිට මේ යම් කොහොමද මේ සලආයතන කියන හැ කන දිව නාසය කය මන කියන මේ ආයතන හය නිසා ස්පර්ශය පහළ ස්පර්ශය නිසා වේදනා වේදනාව නිසා අනිවාර්යම මොඩයට තණ්හා බාල මෙන්න මේ වේදනාපච්ච තණ්හාගේ එක වේදනාපච්ච පඤ්ඤා කරගන්න එක තමයි යෝගාවචරය මෙච්චරනේ බලකම් වේදනාව නිසා අනිවාර්යයෙන්ම පහළ වෙන තණ්හා වෙනුවට කොහොමද වේදනාව නිසා තණ්හාව පහළ වෙන්නේ කියලා දැනගන්න. ඒක යාන්ත්‍රික යතුරු දැනගත්ත දවසට ඒ භාවනා ලෝක කියන්නේ වේදනාවච්ච පඤ්ඤා පහළ වෙනවා කියලා. මේ තණ්හා පහළ වෙන්නේ කොහොමද කියන යාන්ත්‍රණය පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ටිකට තමයි අද අපි වෙලා ගන්න යන්නේ. ඉතින් මේ සඳහා මම මේකට සූත්‍රයක් වශයෙන් මාතෘකා කරේ මජ්ක්‍ධිමනිකායේ මදුපිණ්ඩික සූත්‍රය. මේ මදුපිණ්ඩික සූත්‍රය මම කතා පොඩ්ඩක් කියන්නම්. මේක එතකොට ටිකක් කතා කරත් වෙනවා. ඒ වගේම අපි මේ කොතන ඉන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකවල පටිච්චසමුප්පාදයට ඒ අපි මාත්‍රා කරන කොටස සම්බන්ධ වෙච්චාම අපිට පුළුවන් මේ දේශනාව විදිහට විකාශනය කරන්න. දවසක් කරවචනාංශයේ ඒ මන්නාංශයේ මෞරට ප්‍රදේශයේ දෙදා දහවල් ආහාරයෙන් පස්සේ විවේකයේ පිණිස ඒ මහා වනයේට ඊළඟට ඒ වාරම දවල්ට කාපු දිවාගේ වැඩේ සඳහා එන හොඳ උගත් බමුණෙක් දණ්ඩපාණි කියලා. ඒ දණ්ඩපාණි කියන්නේ අතේ දණ්ඩ කතේ ඇති පාණි කියලා කියන අතට දණ්ඩපාණි දණ්ඩ කතේ ඇති හැරෙන්කාරය කියන හැරෙන්කාර බමුණෙක් කියන වෙලාවල ස්වාමීන් වහන්සේ දැකලා අවුත් නැතිලා ඔබ වහන්සේ මොන වගේ වාදයක් මොන වගේ මේ දෘෂ්ටියක් ඇති කෙනෙක්ද කියලා සමෝචනාසික නිකන් මේ දැක්කට මේ සුහද භාවය ඇති කරගන්න අහනවා. අපි අහනකොට කලාවද ඔබ වහන්සේ කාල් કોઈ සාසුන් වහන්සේ ගෝලෙද්ද ඔබ වහන්සේ කිනම් වාද ඇතියෙද්ද ඔබ වහන්සේ කිනම් දෘෂ්ටි ඇතියෙද්ද කියන ඒ දෙබස් උගා කලාවට පිට කියලා කියනවා. ඒ කියන්නේ ඉස්සර වගේ මිනිස්සු දකපුවහම දැන් UMP ශ්‍රී ලංකාවේ කියලා අහන කතාවක් පිළිගන්නේ නැහැ. ඒ කාර්යතිවිල තියෙන මේ දර්ශනේ මොකද්ද? ඔබ මේ කරන්නේ මොකද්ද කියලා දැනගන්න. දැන් නම් කොතන කඩේ යනවද? නානවද? ඕගොල්ලෝ කියන්නේ මේ නාන නිදි වතුරක් කරවක් කරනවා ඒ තමයි නානද කියලා. ඒ වගේම ඒ කියන්නේ ලාමක ස්වභාවය. ඊට වැඩි ගැඹුරක් තියෙන මේකේ ඒ බමුණාන සර්වඥාන්සේගේ උත්තරේ ඒක ආශ්චර්ය කල්පනා කරන් බයිට උත්තරේ. පටිච්චසමුප්පාදයට මෙච්චරම දාන්නේ නැහැ. බුදුහන්සේ බ්‍රහ්ම දර්ශන කරනවා සදේවකී ලෝකේ සමාරගේ සංක්‍රමකේ සම්ම බ්‍රාහ්මණියා පජා තේ මනුස්සාය නකේච ලෝකේ විග්ගය පිටති මේ දෙවියන්ටයි මනුස්සයයි බඹුන්සයිට දේව ප්‍රජාවසයිට ලෝකේ යම් විදියකට වාද විවාද නැතුව ඉන්නවද ඒක තමයි මගේ වාදය නකේච ලෝකේ විග්ගය පිටති ඒකට කියන්නේ වාද කරන්නේ ගහපා දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒක වල බමුණ රටවෙන්නේ. ඉතින් ඒක විස්තර කරනවා තමයි මේ කියන වචනේ යථාජමන කාමයේ විහංයුත්තං විහරන්තං සම්ප්‍රාප්තං අකතං කති. චින්න කුකුච්චං බවබවේ විකන්න අනුසෙවිති. මම ඒකට යන්නේ නැත්නම් මම කියන මේ කෙනෙක් එක්ක ගැටුමක් නැතුව ප්‍රතික්‍රියා නොකර වාද නොකර සංසිඳෙන්න නම් මේ පුද්ගලයා කාමයේ විසංයුක්තයි. දේවල් මට මේක වේවා වේවා කියන ආසාවෙන් තොරවට. තොර මේ නැත්තම් මේ කතා කරන මනුස්සයන්ට මට ලාභයක් වෙයි කියලා හිතුනොත් අපි එනසත් කතා කරන්න පෙළෙනවා. පාඩුවක් වෙයි කියලා කිව්වොත් තරහ වෙන්න පෙළෙනවා. අපිට එනකොට හම්බුනේ කිසිම ලාභයක් පාඩුවක් වෙන්න හැංගීමක් නැති කාමයෙන් කරගෙන නාමදී මනසට එක්ක වාද කරනවක්වත් කතා කරනවක් තෝරනවා පැන්නේ නැහැ. ඇවිල්ලා ගියදී එසා කාමයේ විසංයුක්ත ඊරන්ත. තම් බ්‍රාහ්මණ නිවෙනු බමුණුට අකතංකති එකට කියමනක් කියන්නේ. කතංකති කියලා කියන්නේ එකට කියනවා. අපි ඒකට සාරාම්භ කියලා කියනවා. වාද වැටෙනවා. අත්කත් මේකේ අකතංකති. චින්න කුකුච්චා කිසිම කුකුසක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මම කතා කරන තරහ වෙන්නේ. මෙයා වැදගත්ෙක් මම මට බාධා කරන්නේ. ඒක නැත්නම් මෙයා මට උදව්වක් කියලා නම් මම උදව්ුනේ නැහැ කියලා මගේ මේ මම ආත්මార్థකාමී කියලා හිතන්නේ. ඒ කිසිම කුකුසක් තමන්ගේ හිතට පහළ වෙන්නේ නැහැ. ඒ කුකුස් නැති කෙනා උදලේ කම්බුණා කියලා. භවභාවේ වේච කරනවා. මේ භවයේ විතරක් නෙවෙයි. මාතු භව තණ්හා විශේෂෝ මට මේ මට බුදු වෙන්න ඕනේ මට රහත් වෙන්න ඕනේ එහෙම එකක් ආ එහෙම කෙනෙකුට කවදාවත් විග්‍රහය තීත්‍ති කියන්නේ නැතුමක් කතාවක් ගහපාදීමක් වාදයක් පහළ වෙන්නේ නැහැ ඔන්නව තමයි මගේ වාදේ කිව්වට පස්සේ අර බමුණා හ්ම් කියලා බෙල්ල ප්‍රයි නම්වලා දිවේ එළියට දාලා විශ්නේ පළ කරලා යන්නේ ගැන හොඳට තේරෙනවා මේ වුණාට මේ කියන දේ තේරෙන්නේ මොකද වුණ ආවේ බුදුහාමුදුරන්ට වාදයක් නතරයි. ඔබ මේ අනාත්ම වාදයක් කතා කරනවා මොන අනාත්ම වාදයක් කතා කරනවද කියලා මුලික ඉන්නවනේ ආදිවාසී මේ ආත්මවාදයේ ධර්ම බ්‍රාහ්මණ ඥාන බුදුරජාණන්සේ කතාවට කටුවනවා. බුදුරජාණන්සේගේ විවේකයේ පිළිසෙන කවුනාසේ කතා කරනවා සදීවකේ ලෝකේ සමාර්ගයේ සත්‍රාත්මකේ සත්සමනක් ප්‍රාඥාපදේ සදීව මනුස්සාය නකේති ලෝකේ විකලිතයි දෙවියන් සහිත මනුන් සහිත බමුන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක වාද කරන්නට වාදයක් කරලා තියෙන්නේ ඉතින් මේක වෙලා බවම කියන වාසේ ධර්මචනාංශේ දැනගත් ඒ විහාරයට වැඩම කරලා මේකේ බණහන් රැස්වෙච්ච මම සංඝයා වහන්සේට මතක් කරනවා මහණෙනි මම දවල් මාවගේ වෙලාවේදී දැන් බලන බ්‍රහ්මණය ඇවිත් මගේ යනවා ඔබ වහන්සේ වාදේ මොකද්ද ඔබ වහන්සේ කුමන දෘෂ්ටියක් සහිත කෙනෙක්ද කියලා මම මේ භවනාට කිව්වා මේ වාක්‍යය සදේවකේ ලෝකේ සම්ප්‍රාප්තේ දර්ශන ප්‍රාප්තිය පජාය සදේව මනසාය නකේති ලෝකේ විගණ්‍ය තිට්ඨි ඉතිවල් වාක්‍යය අර භවනාට කරන්නේ මේ හාමුදුරුවෝ එක්කෙනෙක්වත් තේරෙන්නේ මොකද්ද මේ ධර්මචර්යනේ කියන්න හදන්නේ කියන කාරණාව මේ බවුන මේ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ. එනිසා ඒක ස්වාමීන් වහන්සේට පැහැදිලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන කාරණාව යන කිසි කෙනෙක්ට වාද නොකර ඉන්නවයි කියන කරකවත අගය කරනවා. නමුත් මේක මේ එවැනි බමුණෙක් සතුව තිබිය යුතු ඒ ගුණ ටික කාමයෙන් තොර වෙච්ච ගතිය, කුකුස් නැති ගතිය, අකටංකතිය, වාද නොනගන ගතිය, භව භවයේ හෝ මතු බව දැනගනි. තණ්හාව නැති ගතිය කියන මේ කතාව අපිට තේරෙන්නේ අපි මේ කොහොමද ජීවිතේ ගමන් කරන්නේ? කොහොමද අපි මේක භාවනා කරනවා කියලා තේරෙන්නේ නැහැ කියන එක සර්වඥාන්තර මතක් කරනවා. නැත්නම් අපිට මේ කියාව දෙ තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒකවල සර්වඥා සඳහන් කරනවා යතෝ නිදානම් බික්කෝ පුරිසං පපංචසඤ්ඤා සංකාතං දාචරಂತಿ එත්තචේ නැති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං ඒදේවන්තෝ රාගාන්තය, ඒදේවන්තෝ දෝසාන්තය, ඒදේවන්තෝ අවිජ්ජාන්තය කියලා ඊට පස්සේ තවත් කතාවක් කියන එක එච්චරවත් මම මේකෙන් කියන්නේ මහණෙනි යතෝ නිදානම් පොයිසක යම් විටි හේතුවක් නිසා කුසේකුත පපංච සංඥා සංඛා සමුදාචරති ඔහුගේම හිතේ කතාවෙන් ඔහු මත් වෙලා යතර වෙලා ඒකම මත්තලා ගත කරනවා නම් අන්න එවැනි දේවල් කවදාකවත් අගේ කරන්න එපා. ඒව ගැන කතා කරන්න එපා. ඒවට බැස ගන්න එපා. බැසගත්තේ නැත්තම් එහිච කොයි වෙලාවෙත් අපිට සැලසුම් කරනවා. කොයි වෙලාවෙත් අපිට චේතන පාල කරනවා. කොයි වෙලාවෙත් කලින් අපි මමයි වඩනවා. අන්න එවැනි වඩපු ගමන් ඒ වඩන මමයි විසින් අපි යටපත් කරනවා. අපි වාල්භාවයට පත් කරගන්නවා. අන්න එවැනි දේවල් තමයි උදේදලා හැන්දෑවෙනකම් මේ කරන්නේ. අන්න එවැනි දේවල් ගැන කතා කරන්න එපා, අගේ කරන්න එපා. එවැනි දේවල් වලට බැස ගන්න එපා. එහෙමනම් අර කියපු වීතිකම කියලා විතරක් නෙවෙයි, පරිඋත්තාන කියලා විතරක් නෙවෙයි. රාගානුසය, දෝසානුසය, මෝහානුසය, විචිකිච්ඡා ආදී සියලු අනුසය ධර්ම තුලින් කපනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂාව නෑ අර්ථකථනය දෙන්නේ. අර බලවහම දුන්න දෙන්නේ. ඒක ඇත්ත. ඒක කාටවත් කිව්වට තේරෙන්නේ කොහොමද අපි අපේම ආහාරයට වෙන්නේ. අපි ඊමකට කරගත්තා අර මේ විහාරයකට ඇටයක් ගෙනල්ලා ඒක ඇට පැකිල්ලක් වරුවක් කරගෙන ඒක මස්පුරෝලා ඊගාට ඒකට පණ දුන්නට පස්සේ විහාරය විසින් අපේ පැනගෙන කණේ අපි සුරංගනා කතාවක් විදිහට තේරුම් ගත්තා. නමුත් මේක තමයි හැමදාම සිද්ධ වෙන්නේ අපි අතින්. අපි හැමදාම අලුතෙන් ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාම සැලසුම් කරනවා. අන්තිමේ සැලසුමට වාල්කම් කරනවා. මම කියන්නේ තනි වචනේ කඹුරනවා කියන්නේ. අපි හදාගත්ත සැලසුමට කඹුරන එක විතරයි වැරදගම් අපි කරන්නේ. කවදාකවත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. සැලසුම් ක්‍රියාත්මක කරන හම්බ වෙන්නේ නැහැ. ඒ අතර වාරේ නැගලා. ඊට පස්සේ ඒක නේ අනේ කඩවිල්ල. ආලෝක විදේට කියනවා ආලෝකයක් දුස් කියනවා අම්මට තාත්තට බයින ඉස්සරහට බයින වැටට බයින තෑම දෙයක් බයින මම මෙච්චර වගේ අවංක හස්තින් ක්‍රියාත්මක කරන්න ගියා මට උදව් කරුවේ නෑ මට පහරස්ට ඒකම කිය කිය ඒකම බැසගෙන අඳාන වැටි වැටි කනගාට උපදින සතා අඳාන උපදින එක අඬවලා කියලා නෑ අන්නව කතා කරන්න දෙපා ඕවා අගේ කරන්න එපා. ඕකට බැහැ ගන්න එපා කියන එක මේක පාවිච්චි කරන හැබචනසේ පාවිච්චි කරන වචනේ තමයි ප්‍රපංච සංඥා සංඛා. ප්‍රපංච කියන එක බොහොම ගැඹුරින් අපි විවේකීව මේ ප්‍රවේශයෙන් තේරුම් ගන්න ඕනේ. අපි මේ වෙලාව හැටියට තේරුම් ගන්න ප්‍රපංච කියලා කියන්නේ මේක මමයි, මේක මාගේ, මේක මගේ ආත්මය කියන යටි අදහසින් ක්‍රියාත්මක වෙන හිතිවිලි. අපි කොයි දේ කරත් අපි කියවට අපි සම්පූර්ණ අවංකව නිරාමිෂව සැලසුම් කරනවා කිව්වා කවදාකවත් පුතක් යන විදිහ නිරාමිෂව සැලසුම් කරන්න පුළුවන් කමක් නැහැ පුතක් යන හිතෙන්න ආමිෂයි ඉතින් කොච්චර අවංක වෙන්න උත්සාහ කරත් හරි හිතන හිත මාන්නෙන් පරිණාමයි ඒ හිතන හිත තණ්හාවට යට ඒ හිතන හිත මේ ආත්ම පරිණාමයි සංස්කාර සංස්කාර මට්ටමේ ගිහිල විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මට්ටම පැනනට පස්සේ විතරක් මේ සූත්‍රය හැටියට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රපංච කියන එක වැඩ කරන හැටි නැත්නම් ප්‍රපංච කියන එක සම්බන්ධ කරගන්න පුළුවන් අර අවිචාරච්ඡ සංඛාර සංඛාරච්ඡ විඥාන කියන තැන්වලදී ඒකේ ලේයාවේ ඒකේ ගඳ වැඩි එන පාර පේනවා. නමුත් ඒක සම්පූර්ණ ක්‍රියාත්මක වෙන తত্ত্বය එතෙන් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ තාම ගොඩනැගිලි වැඩ පටන් අරගෙන ෆවුන්ඩේෂන් එක වැඩේ. දැන් මේ කලායතන පැත්තේ එහාට ගියාට පස්සේ උඩ වැඩ පේනවා. පොළවේ උඩ වැඩ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මදුපින්ඩික සූත්‍රය යකින් බලනකොට හරියම වැදගත් සූත්‍රයක්. ඉතින් නම් හිතුවා මේ සලායන පත්‍ය පස්සපත්ත පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා කියන තැනට මේ සූත්‍රය සාධකයක් වශයෙන් ගත්තොත් අපිට නිකන් හරියට අඳුරු කාමරයක ඉන්නකොට ජනේලයක් කරගත්තා වගේ අලුත් එළියක් අලුත් මේ විවරණ මාර්ගයක් පිරිසුම් මාර්ගයක් හොයාගන්න පුළුවන් කියන. ඉතින් මේ හරවතනජ දේශනා කරපු යතුන් දානමිකු පුරිසං ප්‍රපංච සංඥා සංකාතං දාචරಂತಿ එත් න අභිවදිතබ්බ අජ්ජෝසි දබ්බ අභිනන්දි දබ්බ උඹේ අතින් කොච්චර කෙරුවත් පු탁කන ගමන්ට චේතනා පහළ වෙනවා. උඹේ අතින් කොච්චර පු탁කන ගමන්ට හිතියා අවංකයි කියලා හිතලා. ආවීම අහිංසකයි කියලා හිතලා. ආවීම පිවිතුරුයි කියලා අනුන්ට උදව් කරන්න හිතෙනවා. නැත්තම් අසවල බාටපත් වෙනවා කියලා කියන මේ සෑම දෙයක්ම තමයි මානෙ දෘෂ්ටියෙන් පහළ වෙන දේවල්. ඔක කවදාවත් හරියන්නේ නැහැ. හරි ගිය එක වැරදිලක්. අන්න ඕක කතා කරන්න එපා. ඔබ අගේ කරන්න එපා. ඔබට බැහැ ගන්න එපා. නැත්නම් ඔබ හීන ලෝකේ ජීවත් වෙන්න හදන්න එපා. අනේ එහෙමනම් ඔබ තුල අනුසය කියලා සිතින් කියන්නේ. එහෙම නැතුව හදාගත්ත ආස්මාලිකාවට ඉනිවන් බඳින්න හැදුවොත් ඒක ධර්මයට විස්තර කර ගැනීම සඳහා විශිෂ්ට විවිධ වචන පාඨ කරන ගත්තොත් ඔයාගේ ක්‍රෙඩි මම කොහොමදයි කියන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අනුශේධන කියනවා. අනුශේධන කියන්නේ මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියන එක පෙරෙන්න පටන් ගන්නවා. තුවාලකින් සරව ගන්නවා. ඔය ආවලින් නේද හොඳට තේරෙනවා. සීකුකේ ගන්නකොට මොන තරම් තණ්හාවෙන් කතා කරන්නේ මොන තරම් මාන්නකින්ද කතා කරන්නේ මොන තරම් සක්කුද්ධිකේකින්ද කතා කරන්නේ. මේක දන්නේ නැති අත්තු තමයි බුද්ධාගම ආගමක් බවට පත් කරගන්නේ. දන්නේ නැත්නම් බුද්ධාගම ධර්මයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. අනේ අපි සංසාරෙ මෙතෙක් කරනවා කරගෙන යනකොට මේ හොඳයි කියලා පින් කියලා කුසල් කියලා මේ කරපු සෑම දෙයක්ම තණ්හාවෙන් මාන්නෙන් පිටින් පිළිගන්න. නමුත් අපිට ඒක දැකගන්න පුළුවන්කමක් තියෙන එක මගේ කුසලෙ මමනේ කරන්නේ. අනිකුලගේ කුසල නම් අපිට අඩුපාඩු දකින්න පුළුවන්. කුසල මම කරනකොට මට වෙන වෙනදට වැඩි හොඳ කුසල් කරන්න. ආදි වශයෙන් මේක දිගින් දිගට යන හැටි බලනකොට සර්වඥාන්සේ කඩාගත්ත කඩාවැටෙන්නේ. උන්වහන්සේ මේක දිහා මේ මිනිස්සු පෙර නොබලව තාලෙට තමන්ගේ විචනාත්මක බල පරිදියා බලනකොට ඇත්තටම කියනවා ඒක නෙවෙයි වැදගත් දේ. ඒ දැකපු එක තණ්හාමාන පිටතාව කෙනෙකුට කියලා දීලා තේරුම් ගන්න ඕනේ. යාමාරෝ ඒක ඇන්ජිලා සර්වඥන්සේ ධර්ම දේශනා නොකරන්නේ හිතුවේ කොහොමද මෙච්චර ආසාවෙන් තණ්හාවෙන් මාන්නෙන් දික්තියෙන් ලෝකේ හදන්න රට හදන්න මම හදන්න කියන જાතිය මේ මේක හීනයක් බව තේරුම් කරගන්න. ලෝකේ යන තාක්කල් අනුශය වෙනවා කියන එක තේරුම් කරලා දෙන එක ඉතින් බාගොඩ පිළියෙන් අයි නොවේ. ඒක නිසා සර්වඥන්සේ සඳහන් කරේ යම් කෙනෙක් කැමති නම් ගංගා දිගේ ඉහළට පිනන්න යම් කෙනෙක් කැමති නම් ගලන ගැල් ගැල්මට රැල්ලට අහු නොවි තමන් වෙන මේ නාඩගම තේරුම් ගන්න අන්න එවැනි අත්දැකීම් විතරක් කෙලෙස අඩු ඇස්සල දුවි අඩු නැත්නම් විතරක් මේක තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ ආමෙන්දී බොහොම තේරුම් බේරුම් කරගත්තේ කැමැති කෙනෙකුට මේක කියලා දෙනවා මිස අනික් අත්තන්ට කියන්නේ කියන කෙනාගේ ලෞකිකයක් හරියට නිසා හොඳට භාවනා කරන කෙනෙකුට නම් සමහර විකල්ප වදිනවා. නමුත් අපි පොඩක් ඉස්සරහට යන කියන මේ සූත්‍රයේ දැන් මේක නම් ගෑවන්න මොකක්ද තේරෙන්නේ. දැන් බුදු දනන්සේ අපව වදිනවා ගන්න කියලා. දැන් එක එක නම් මුනේ මුල බලා ගන්නවා. දැන් මේ අපේ කියපු දේ මොකක්ද? කිසි කෙනෙක්ගේ වාද නොකරන. කිසි කෙනෙක් එකට නොකියන දෙයට ඵලයක්. ඒක කරන්නේ කොහොමද වඩ පස්සේ කියන්නේ මේ කෙලස් බරිත හිතින් හදන සැලසුම කෙලස් බරිත හිතින් කරන චේතන කෙලස් බරිත හිතින් කරන අදිෂ්ඨාන ගැන වර්ණනා කරන්න එපා අයියෙන් කතා කරන්න එපා කොට බහැර ගන්න එපා එහෙමනම් ඔබේ අනුසය කැපෙන මේක සංඝයාට තේරෙන්නේ නැත්නම් සංඝයාට තමයි දැන් අපි මොකද කරන්නේ එතකොට එක නමක් කතා කරලා කිව්වා අපි කොට්ටිතුවාමී වහන්සේ සර්වඥාන්සේ කෙටියෙන් දේශනා කරන දේ බොහෝ විස්තර දේශනා කිරීමට නම් ප්‍රසිද්ධයි. ඉතින් ඒක නිසා අපි මේ වෙලාවේ උන්වහන්සේට මේ අපේ අසරණකම කියන්නේ. සර්වඥාන්සේ කියන්නේ ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා යනවා ඒක තුල යනවා කොටිච්ච ස්වාමීන් වහන්සේලා. මහා කොටිට කියන්නේ සර්වඥාන්සේ සංක්ෂේපයේ කෙටියෙන් දේශනා කරන දේ විස්තර දේශනා කිරීමට එදා ඒක හොඳම දක්ෂහමතු. අශෝකම විලවක් දෙලව වැදලා එක නමක් කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ ලවත්තනාංශය බව දිවාවිෂ්ණ මේස මහාවියා වණිට ගිය වෙලාවේදී දණ්ඩපාණි වාක්‍යය ඇවිල්ලා මෙන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා සර්වඥයන් මේ උත්තර දෙක තියෙනවා කියලා අපිට ඇවිල්ලා විස්තර කිව්වා නමුත් ස්වාමීන් වහන්සේ අපිට වැටුනේ එනිසා සර්වඥයන්ට මතක් කරා අනේ ස්වාමීන් වහන්සේ මේ වහන්සේ දණ්ඩපාණි වාක්‍යය කියවුවේ සැකීල සාරාංශයකට තේරෙන්නේ නැහැ. ඒක උදාහරණයක් අපිට විස්තර වශයෙන් වගේ කියපු වචන තමයි ඔය යතෝ නිදානම් බික් කුටිසා ප්‍රපංච සංඥා සංකා සමුදාචරං එත්තේ න අවිවදිතබ්බ අංචෝසිතබ්බ කොහොමරි බැට ගන්න එපා අගේ කරන්න එපා ඒ ගැන ආඩම්බර වෙන්න එපා එහෙම කියනකොට අපේ කැමසේ කැපෙනවා කියන එක. ඒක අපිට අත්‍යවශ්‍ය වෙලා තියෙන අනුශේකපණ එක තමයි අනේ ඔබ වහන්සේට මේක වැටහෙනවා. ඔබ වහන්සේ මේක අපිට තේරුම් කරලා දෙන්න කියනකොට කොටිත ස්වාමීන් කියනවා උඹලම පුදුමාකාර જાතිය. ඈ දැන් මේ කැලේ යන හදනවා කවුරු හරි හොඳ සරු අරටුවක් තියෙන ගහක් හොයන. උඹලා ඒ ගහේ කඳක් අයින් කරලා ඝන මුලක් අයින් කරලා ගහේ අතුවලට ගිහිල්ලා ඉතිවලට ගිහිල්ලා කොළවල නැතිවල සාරේ හොයනවා. මේ අරුවත්යන්ට වැඩින්න ඇති මම මොලේ කෙනෙක් වුණා ගන්න. ගිහලා අහන්න බෑ දරුවන්ටන්ගේ. මම මේ උන්වහන්සේලාදී මගෙන් අහන්නේ. සාරේ එතන ඉඳී මොනවද මේ කරන්නේ කියලා අර ප්‍රශ්න අහන දෙවියන් අර කලබල. ඒකට ඒ පිළිතුර මතක් කරලා කියනවානේ ස්වාමීන් වහන්සේ අපිව කතාව දාන්න. මේ වැඩේට ධර්ම ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ දත යුක්ත දානවා. කීර්ත කියන්නේ ධර්ම ප්‍රඥාවන්තයි ප්‍රඥාන්තයි. නමුත් සර්වඥාන්සේ කිව්වට අපිට තේරුම් ගන්න බෑ. හැබැයි ඔබ වහන්සේ කිව්වොත් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ නිසා ඔබ වහන්සේ කියන චෝදනාව අපිට. අපි මේ සාරේ කියන කඳ නෙවෙයි හොයන්නේ. අකිමේ හොයන්නේ රිකී වලයි කොළ වලයි සාරේ කියන જાතියක් කියන කත්ත. අපිට අනුකම්පා කරන්න. අනුකම්පා කරන ඔබ වහන්සේට යම් ආකාරයකින් මේක වැටෙනවා නම් අපිට කියලා දෙනකොට පස්සේ ඒ කොටිසන්තන උඹලට හොඳටම විශ්වාසද මේ කාරණාව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මට මේක විස්තර කරලා දෙන්න පුළුවන්. ඒක කොහොමද වෙලා කියන හේ ස්වාමීන් වහන්සේ මේක අත්‍යවශ්‍ය ප්‍රශ්නයක්. ඒ වගේම අපිට විශ්වාසයක් තියෙන පොඩි ස්වාමීන් වහන්සේ අපිට මේ කියලා. ඊට පස්සේ කියන එහෙනම් මහණෙනි එහෙනම් යාළුවනේ නැත්නම් මිත්‍රයනේ මං කියන්නක් සාධාරණව අසපලයි. අවධාරණය නැසපලයි මං කියලා දෙන්න හදන්නේ කියලා අර කොල්ලගේ සකස් කරනවා. තේනාවා තේනාහං ආවසු සාදුකං සුනාත මනස්කරෝත ඔන්න මං කියන්නේ හැබැයි බාධිශාන උදේදාන උදේට මෙනේ කරන්නේ මම මේ කියන්න හදන්නේ කියලා අරගල ඔක්කොම ධර්ම කෞතුක පිටට පිටට ඉවර වෙලා අපි අර දේශනාවට මාතෘකාවට කතාව කතා කරනවා චක්කුංච පටිච්චාවසෝ උපජ්ජති චක්කු විඤ්ඤාණ තීන සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං විතක්කේ යම් විතක්කේති තං පපංචේ යම් පපංචේති තතෝ නිදාන පුරිසම් පපංච සංඥා සංකා සම්බාචා ඒකට මිත්‍රෝනි මේ ඇහැට රූපයක් ආකාරයට දෙච්ච වෙලාවේ නැත්නම් හොඳ ඇස්සට පුරුෂයෙකුට වර්ණ රූපයක් ඇහැ දැහිච්ච වෙලාවේ චක්කුංච පටිච්ච රූපේච ඇහැට රූපයක් ආපාදකට වෙනවා නැත්නම් මුලිච්ච වෙනවා කියන්නේ ඇහැට රූපයක් මුණ ගැහෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන එතකොට හිත එතෙන්ට එනවා ඇහි රූප ගැටෙනකොට හිත චක්කු විඥානය බවට පත් වෙනවා ඒ කියන්නේ නාම රූප මට්ටමේ තිබෙන හිතේ දැන් සලායතන මට්ටමටපත් වෙනවා. ඒ කියන්නේ ඉන්දිය ප්‍රතිබද්ධ වෙනවා. තින්න සංගති පස්සෝ යම් තාකේ රූපේ තියෙනවද යම් තාක ඇහැරිලා කියනවද චක්කු විඥානය එතන කියනවද ඒ තාකලේ ඇහැ රූප දැකීම කියන්නේ ඒ ස්පර්ශය කියන්නේ. ඒතර ස්පර්ශය කියන්නේ ඇහැ රූපයක් ගැටෙනකොට එතෙන්ද හිත එළඹිලා තිබුණොත් පෙනීමට අවශ්‍ය කරන ස්පර්ශය සිදුවේ. මෙතෙන් පොඩ්ඩක් විස්තරයක් වශයෙන් කියනවා ඇහැට රූප තිබුණට හිත එතෙන් ආවේ නැත්තම් බලන්න විදියක් නැහැ. ඒ වගේම තමයි ඇහැට රූපයක් මතුවෙච්ච වෙලාවේ හිතේ තියෙන ගියොත් කනට ශබ්ද ඇහුනට කනේ ශබ්ද ඇහෙන්නේ නැහැ. ඇහැට රූපයක් මතුවෙච්ච වෙලාවේ එතෙන් හිත ගියොත් නැහැ කියන ගඳ නොදෙන්නේ. නැහැ කියන ගඳක් තියෙනවා හිත තියෙන එකට. එවැම කටට එන රසය නොදැනිය. කයට පහසක් නැතුව හිතට හිතේ හිතා ගන්න බැරුව. ඒක අපි මතක තියාගමු. අපි ඉඳීට. ඇහැට රූපයක් දක්න නමුත් ඒ වෙලාවේදී හිත කණේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ නෙවෙයි මනස නෙවෙයි ඇහි. ඒසොත් අපි හිතට කියන චක්කු විඥානය කියලා. මෙන්න මේ තුන කියන තාකල් ස්පර්ශය හැපි පිසිතිය. එතකොට සලායන පච්චා පස්ස කියන එක ඔන්න ඔය විදිහට අපි සුතමේ වශයෙන් අහලා භාවනා කරනකොට අපි මේක අත්දක ගන්න පුළුවන් වුණොත් භාවනාවට අල්ලුවක් වෙනවා කොහොමද අපි මේක භාවනාවේදී අත්දකින්න කිව්වොත් අපි කලින් ඇති කරගත්ත නිදර්ශනයක් ගමු අපි සක්මන් කරනවා සක්මන් කරනකොට හොඳට සක්මන් මඳහරියේදී වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා අපි ඒක හොඳට හිත මේ ධක්මනේ හිතයි කියලා නම් ගියලා කියලා ගියාට පස්සේ ඒක පාට අපි අර ගිය හැල්ම කැඩලා කැඩලා අපි හිතගෙන හිතගෙන හැර හැරිලා ආයෙ හිත ගන්න ඔන්න ඒ ක්‍රියාවලියේදී අර ඒක සීලෝට හැල්මේ සක්කාම් කරගෙන යන තුරු සත්‍ය සමාධිය දෙක මේ පොඩ හැලක් හැලහැප්පෙනත් එක්කම වැඩි අවස්ථාවක් තියෙනවා මෙතෙක් වෙලා ගිය පොළවේ තිබුණ හිතට ඇහැට රූප පිට. ඒකට පාරටම අර මැදදී නොදැක්කට ඒ හැරෙන වෙලාවේදී රූපයක් ඇහැට හැරෙන තියෙන අවස්ථාව වැඩි. ඒ රූපයක් ඇහැට හැරෙනකොටම අපි ඉස්ලාම් වෙන්නේ අර දෙපයි තිබුණු සතිය එක පාරට ඇහැට යනවත් එක්කම ඇහෙන් අර දකින්න කියන රූපේ සුද දකින්න සිටිනවා. ඒක නිකන් මේ අපි කියන ඡායාව පේන අපට. කෙවලල් වගේ පේන එන රූපේ පේනවා. අපි ඒක කියන සුද දැක්කයි. ඒ සුද දකින්නකොට අපි දන්නවා සතිය අර පාදේ නෙමෙයි දැන් තියෙන්නේ වෙනස් වුණා කියලා. ඊට පස්සේ අපිට හොඳට වෙන් කරලා කැල් කැල් වශයෙන් කඩලා පෙන්නනවා අපිට අවස්ථාවක් එනවා නැවතුණම් හිත සක්මනට ගන්න පුළුවන් නැත්නම් අර සැකරේට කුකුසල චා මේ රූපේ මොකද්ද කියලා බලන්න අත්තුණයිද නිකන් ඉඩක් තියෙනව නැතුව වගේ යම් විදියකට අපේ අසත්‍යමත්කම නිසා හෝ විෂමාචාර ගතිය නිසා හෝ නැහැදිච්ච කම නිසා හෝ සක්මන වෙනුවට අපේ හිත ගියොත් මේ රූපේ බලන්න ඕනේ කියලා එයාලා දැකපු සුද මතක විඥානේ චක්කු විඥාන බවටපත් වෙන්නේ නැත්තම් රූපේ පේන්නේ ඒ චක්කු විඥාන බවටපත් වෙච්ච ගමන්ම පයේ තිබුණ හිත එතන නැතිවෙනවා. චක්මනේ හතිය පිළිවෙලට බැහැ. එතකොට අපි ඇවිදින්නේ ඉඳලා දකින්නේ බවට එක පාටපත් වෙනවා. මේක නිතරම වෙනවා. නමුත් අපිට වා සැකයක් තියෙනවා මේක අපි විහිං කරපු දෙයක්ද මේක වල වෙච්ච දෙයක්ද සතිය දියුණුවට ගෙනාන කියන්නේ වෙච්ච දෙයක් කියලා. හොඳට සතුටක් කෙනෙක් බැලුවොත් එයාට චේතනාවක් වැඩ කරලා තියෙනවා. අර පයේ තිබුණු සතිය සමාධිය ඔන්නේ වෙච්චාම මේ රූපේ බලන්න ඕනේ කියන කෑදරකමක් එනවා. එතකොට තමයි අන්නේ ඒකෙන් අපි සම්බන්ධ වෙන්නේ නැත්තම් රූප බැලීමක් වෙන්නේ. ඊට පස්සේ ඒ රූපේ එක දිගට චිත්තක්ෂණ එනිසා සාමාන්‍ය මූල ධර්මානුකූල කියන කතාව චිත්තක්ෂණ තුන හතරක්ම යනකම් මේ රූපය හඳුනා ගැනීමේ ශක්තියක් අපිට නෑ කලබල වෙලා තියෙන්නේ. ඒ මට්ටම නැවත නැවත චක්කු විඤ්ඤාණය පහළ වෙන පහළ වෙන යනකොට තමයි ආ මේ අතවලානි මේ ස්ත්‍රියාවක් නේ මේ පුරුෂයෙක් මේ වම දිහාවෙන් ඉන්නේ වාදිහාවක් නෙන්නේ ඈතට යන්නේ නැත්තම් කුරුල්ලෙක් කහානේ අතුනේ නින්නේ කියලා අර වර්ණය පිළිබඳ අවබෝධයක් එන්න නම් නැවත නැවතත් අර රූපේම නැත්තම් ඇහැ ඇලිලම තියෙන්නේ රූපේ දිගට ප්‍රකටව කියනෝනේ චක්කු විඥානේ ඒ වගේම උපදින්න. ආනෙම යනකොට අපේ රූපය හිතෙන් ප්‍රමාණ කරනවා. ඉත්‍යාව පොඩුසේ කුරුල්ලේ කහ රතුනේ එනවා යනවා ආදි වශයෙන් ඒ ප්‍රමාණ කරන කාලේ පුරාම නැවත නැවතත් ඒ අරමුණට හිතනවන ගතිය කාගෙන විතක්කේ. එන්න විතක්ක කෙරුවේ නැත්තම් කවදාකවත් රූපේ විඳින්න බෑ. එදා තින්න සංගටි පස්සෝ පස්සපච්ච වේදන යම් වේදේති දැන් අපි පය වෙන්නේ නැහැ. පය වෙන්නේ නැහැ ඇහැට ගිහිල්ලා. යම් වේදේනි තන් විතක්කේති. යමක් වෙදිනවා නම් අනිවාර්යයෙන්ම හිත ඒක තලමරවර බලන්න. කපහව බලන්න. ඒක විතක්කනේ කරපන් විමසුම් නොනේ කරපන්. යම් විතක්කේති තන් පපච්චේ. විතක්කනේ කරපු ගමන් ඔය ඉලක්කේ මට ණයක් ගන්න වෙන්නේ. එහෙමනම් මම යන්න ඕන කියලා අර පරණ තිබුණු සාමන අපේ සංඥා ධිකට ඇවිල්ලා දැන් එනවත් එක්කම ඇතුළත තිබුණු අර විතර්ක විතර්කනේ අනිවාර්යම රූපේම ලබන්නේ. නමුත් අපේ හැඟුම් මුදා හැදුවොත් මම අඳුනන මම මනාව ප්‍රිය කෙනෙක් නම් අපි කට කණේ තියෙන hina වෙලා හල්ලෝ කියන දේ කතා කරනවා. බැරි වෙලාවයි නායකයන් දරේ මේ කෙනෙක් ආවම මොනවා නිකන් අට කරගෙන දික් කරගෙන යන්නේ මනුස්සයෝ කියන ණය දෙන්නේ කොහොමද මටත් නැහැ කියන්නේ මොකක්ද මේ තේරම වෙන්නේ මොකක්ද දැකපු දැක මතින් අපේ අර පරණ තියෙන සංඥා සම්පූර්ණ අපි වහලා එතෙන් එනකන් අපි මේ සක්නේ හිටියේ සක්මනේ පාරට හිත ඇහැට ගියා ඇහැට ගිහින් ඒ මතින් ඒ රූපම ඒ චිත්තක්ෂණ රාශියක් යනකොට තමයි අපිට තේරෙන්න පටන් අරගන්න නැතුව ඒක විතක්කණය කරලා විජීවත් එක විතක්කණය කරන විතක්කණයත් එක්කම අර පරණ පුරුදු මතක රාශිය අපිට යට කරගන්න. යට කරන ගියාට පස්සේ අපි විතක්කනවා භාවනා කරන මොකක්වත් මතක නැහැ. අපි වෙන පුරුෂයෙක් වාට ස්ත්‍රියක් වාටපත් වෙනවා. අර දැකපු රූපේ වගේ. ඒකත් ඒ ඇති කරන මේ තණ්හාවේ මාන්නේ දෘෂ්ටියෙන් ඇති කරන මේ අලුත් චිත්ත කතාව නිසා තමයි වායලා ගන්නවා කියන්නේ. සමුදාචරන්ති කියලා මුහුදු වෙලට යට වෙනවා වගේ සම්පූර්ණ ඒක විසින් අපි අපි සම්පූර්ණ වෙනස්කම් කරලා. එතකොට ඒකට හේතු වෙච්ච තණ්හාමාන දිටින් දිගින් දිගට දිගින් දිගට වැඩෙනවා. ඉතින් මේක අපි දකින්න දුර්ලභමක් අපේ දින දුර්ලභම මේක අස්පනා අපිට දැක දැක තමන් තුලින්ම දකින්න තෙක් කවදාකවත් මේක සාක්ෂාත් කරන්නේ නැහැ. ඒ නිසා මේක විහිළුවක්වත් මේක අපිට උපහාසයක් අපි පිළිගන්න කෙනෙහිල්ලක් අවිරල වැරදිලකීමක් වුණත් කො වේදිකව දැකපු දවසේ තේරෙන පටන් ගන්නවා අර නිකම්ම නිකන් තිබුණු රූපේ මතට සම්පූර්ණයේ සංඥාවෙන් වහල ඒ අනුව අපි නටන්න පටන් අරගන්න එක රූපේට අයිති දෙයක් නේ අපි විශ්ින් කරන ප්‍රක්ෂේපය ඒක කරපු ගමන් අපි අනිවාර්යයෙන් මේකට යටත් ඇසියෙක් වඩපත් වෙනවා. ඒක අධිකාරී බල ලබනවා අපි නිකන් නිකන් යටත් වඩපත් වෙනවා. එතකොට ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති තමා විශ්ින්ම ඇති කරන ලබන්නේ රූපේ මතට තමන් විශ්ින් පටවන ලබන්නේ භක්ම සංඥාතෝකේ ප්‍රපංච සංඥා වලට කියන්නේ කන්නාමාන විච්ඡේදින් බාහිර සංඥාව නිසා අපිම අනුපේක්ෂකටපත් යන වෙලාවක අපි ඒක දැකගත්තොත් මේ දිත්තේ දිත්තන සම්භවිෂ්‍යති කියලා කියන්නේ දැක්ම දැක්ම මතින් අතර කරන කවදාකවත් ඒකට රූපාන්තරණය නැහැ. ඒකට අපි මොනවක් ආරෝඪ කරන්නේ නැහැ. ඒ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද එන්නේ අහවල් දෙයක් කියන්නේ ඒ පුද්ගලයා කියනකම් කවදාකවත් ප්‍රක්ෂේපණය කරන්නේ නැත්නම් අපිට අර පරම සංඥා තුළින් ඒක වර්ණ ගන්නවා නම් ඒ අනුව අපේ හිත මේ සක්මනේ නේද හිතේ දැන් මේ රූපේ මේක ගියේ මම නේද මේ ටික කරගත්තේ කියන එක ආපසු ඇවිල්ලා ආපුව වහයලා ගන්න තත්ත්වෙ නැති ඉතින් මේක හිතන්න කලින් අවබෝධ කරගත්තේ නැති කලින් මේ ධර්ම නැති මිනිහේ නැත්නම් මේ අවබෝධය නොලැබිච්ච කෙනෙක් සතිය නැති කෙනෙක් කාර්යවලදී කොහොමද තේරුම් ගන්නේ මොන තරම් සංකීර්ණද කියලා මොන තරම් අමාරුද කියන එක තේරුම් ගන්න. ආනි මට්ටමට යන්න අපි කොච්චර සීලවන්ත වෙලා තියෙනවද? කොච්චර සමාධිමත් වෙලා තියෙනවද? කොච්චර අපි භාවනා කරලා ඒ විතරක් නෙමෙයි. අපි මේක වෙනකොට නරක දේවල් නෙවෙයි. මේවා අකුසල නෙවෙයි. මේ අකුසලේ අකුසල වශයෙන් දැකීම විතර හොඳ බණක්. හොඳ ධර්මයක්. හොඳ දෙයක් ලෝකයේ තියෙනවා. ඒක තේරෙනකොට අපිට තේරෙනවා මොකක්ද ඔබ දකින්නේ ඔබට ඕන දේ තමයි ඔබ දකින්නේ. ඒකට හේතුව මොකද? ඉස්ලාම සුදක් නම් පේනවා. නමුත් ඒ පේන සුදමකට ඒ ඔක්කොම සංඥා පොවන්නේ කවන්නේ ආරුද කරන්නේ වර්ණ ගන්නන්නේ අර කියන විදිහට සංඛාර සංස්කරණය කරන්නේ අපි හිතනයි නම් කරපු ගමන අපි ඒක ආපිට වෙලා කරන. ඒක නිසා සර්වඥාසේ දේශනා කරනවා මේ යාමයේ මන්දනේ. දිව්‍යාගලා කන්න වගේ හොඳ උපමාවක්. උන්වහන්සේ උදාහරණ කරනවා මේ නුගෑටි. නුගෑටි කියන්නේ ඕම කුංචා බෑටක් විතර ඇට. ඔක පැලුණාට පස්සේ ඒක බීජ සාරය ලැබලා තෙතමනේ ලැබලා කන කපුලට පස්සේ ඔක වැඩෙන කුංචි නුග ගහනවා. නමුත් මේ නුග ගහන්නේ දිගට දිගට වැඩෙනකොට ක්‍රමයෙන් නුග අතුලින් හරළු බිමට පයින්නවා. ඒ වගේම නුග කඳේ පල්ලෙහාට කෙලියෙද. අන්තිමේ කෙලි පොළවේ ගෑවිච්ච කම ආයෙත් ඒව කඳවල් බවට පත් වෙනවා. පත් වෙනාට පස්සේ මූල කඳ හොයාගන්න බැහැ. මූල කඳ පොළවේ ඉඳලා ඉහළට වැටිච්ච එක. නමුත් ඒක වහගන්නේ උඩින්දලා පල්ලෙහාට යන ආරෝපණය. ඊට පස්සේ මූල කඳ නිපෙන්නේ. ඔන්න ඔය දෙකම තමයි මෙන්න මේ යම දකින චිත්තක්ෂණේ මම මේ සක්මන් කරපු හිටපු කෙනා මම මේ දැකීමට මාර්ගුණා කියන එකවත් දැනගන්න බැරි නේද? සතුටුමත් වෙන්න බැරි නම් ඒ පුද්ගලට අනිවාර්යයෙන් මේ පටලැවිලි දෙනවා. මේ දඬුවම සිද්ධ වෙනවා මොකද හේතුව ඔහු හෝ ඇය විසින් ඒ දකින රූපෙට රූපේ මත සංඥා පාලක. ඒ වලක් කරන්න බෑ. ඉස්ලාම් ලෝකයේ පිළිචිලා මේ බලන පරණ සංඥා නැහැ. නමුත් අපි ළඟ කොච්චර දෝ දේවල් වලට පරම සංඥා තියෙනවා. අන්නේ සංඥා නිසා අපි රූපේ වර්ණ ගන්නකොට වර්ණ ගන්නවා රූපයට ඒක ප්‍රතික්‍රියා කරන්නේ රූපයට. මේක දැකින් නැතුව අපි විසින් මේ අනුසය කියලා දකින්නවා කියන එක. නැත්තම් විපස්සනා කරනවා කියන එක. නැත්තම් සතියෙන් වැඩ ගන්නවා කියන එක අප්‍රමාදී වෙනවා කියන එක හිණයක් පමණයි. මෙතන අප්‍රමාදී කියන්නේ මොකක්ද? රූපයක් දකින්නකොටම නැත්නම් දකින්න වෙනකොටම රූපයක් රූපයක් කියලා හෝ දකින්න දකින්න කියලා මෙනෙහි කළොත් අපිට අර පුරුද්දට ඒ රූපය අංගල අංග සංස්කරණය කරන්න නැති වෙන්නේ ඉතියි. ඒක මතක ප්‍රක්ෂේපණය නොකරන්නේ ඒක නිසා ඒක මෙනෙහි කිරීම ලේබල් කිරීම මගින් අර පුංචි චිත්තක්ෂණයක් දෙනවා දැන් අඩුවානේ පයේ තිබුණ හිත ඇහැට කැඩුණා කියලා හරි කල්පනා. එහෙම නැත්නම් ඇවිදින්නේ හිත මිනිහේ දැන් දකින්නේ බාරපත් උනායි. අපි හිත මේ දකින දේ දැකලා දැනටදී අපිට තේරෙන්න පටන් ගන්නවා. ඔබ සක්මන් කරන්නේ ආව රූප බලන්න නෙවෙයි කියලා අපි හිතුවන්නේ. අපි ආපහු සක්මන් කරනවා. එහෙම කරගෙන යනවනම් අර රූපේ මතින් අපිට ඇති කරපු හානිය පොඩි හානියක් නම් ඒක ඉච්ඡර දුරදි ගන්නේ. අපි හිතමු මේ රූප වලින් හිත වේදන සම්පේකට ගියා. එතන ගිහිල්ලා ඇහෙන ශබ්ද මතින් අර වගේ විස්තීර්ණ විස්තර කරලා ඒකත් පටලවා ඊට පස්සේ ගඳක් බලන රසක් බලන එතකොට ආවෝ ආනාපානේ සක්මන් රේටි කීඩාලු නන්නතර වීම වැඩි එකින් එකට එකින් එකට කාගෙන යන්න පටන් නමුත් අපි යම් වෙලාවක ගුරුපදේශය සඳකලා කරන සෑම වැඩකදී මේ දිනදා වැඩවල හෝ සක්මණේදී හෝ මේක ඉතින් පරිහරණය කරන්න පුළුවන් වෙනකොට හැම වෙලාවෙම මෙනෙහි කරගෙන ඉන්නවා වම දකුණ වම දකුණ වම දකුණ දැන් හිතගෙන ඊට පස්සේ හැරෙනවා හැරෙනකොට මෙනෙහි කරනවා කරනවා නම් වැසුම්කට කොච්චර දුර රූපේ නමුත් රූපයකට ගියා අප අනුමානේ මෙනෙහි කරන්නේ වම වම කියලා දැන් රූප බලනවා මෙනෙහි කරන්නේ දකුණ දකුණ කියනකට රූප බලනවා කියනකොට අපි තුල තියෙන විකාර ස්වરૂපේ හොඳට පේනවා. මෙනේ නොකරනට වැඩිය මෙනේ කරන එක ලාභයි. නමුත් ඒක වේදි මේක දෙකේ වන් කියලා මේ කරන්නේ. ඕව කරන්න අපි අපි දැන් වැඩි හිටියෝ අපි දැන් හොඳට භාවනා දාන්න කියලා හිතුවොත් කවදාවත් උදවන්න කෙනෙක් නැහැ. ඒක හැමදාම හිතන්න ඕනේ ආධුනික හිත. මගේ හිත ඕන වෙලාවක මේ රාගානුසය, දෝසානුසය, පටිඝානුසය, උද්ධච්චානුසය ආදී වශයෙන් ඕනේ අනුසය කරනවා. මෙන්න මේ අනුසය දිගේ ගිය ගමන් අපි අනුසය වටක් එනතන දිගරාශය කොටිසන්ස සදාන් කරනවා ඒක අමාර වෙනකොට අනුසය කර්ම අමාර වෙනකොට ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම මේ ඒකට වාද විවාද රණ්ඩු කිරි ගහපාදී සියල්ලම එන්නේ මේ අනුසය ධර්මයවට පස්සේ නිසා අවසානයේ අපි මේ මනුස්සය එන්නත් ඉස්සෙල්ලා ඒ මනුස්සයට කියන්න ඕනේ ඒකලක් ඉවරයි. ආන්නේ විදිහට අපේ ඇතුලේ විශාල අවුලකටපත් වෙන්නේ රූපේ දැකීම මත පමණි. හිතේ දික්කමට පමණි නැත කරන්න දන්නේ නිසා. ඉතින් මේක තමයි මුළු සංසාරෙම අපි කරන්නේ. ඉතින් මේක නතර කරනවා කියන එක එහෙම නැත්නම් මේ වගේ දෙයක දෙයක් අල්ලගන්නවා කියන එක ඉතර ලේසි පහසු වැඩක්. මේක එක දවසකින් කවදාකවත් කරන්න අපි ඉස්ලාම හිතන්න ඕනේ. වෙනදේ අපට සිද්ධ වෙන දේන් කවදාකවත් කෙලෙසක් වෙන්නේ. අපි යමක් කරන්න ගියොත් තමයි කෙලෙස් වෙන විදිහට කියනවා චේතනාවක් පාලනය නැත්නම් අපි සතෙක් නෑ හොරකමක් කරා අපිට කෙලෙසෙන්නේ නෑ දුක කියන්නේ නෑ යම් වෙලාවක ඒ මතර චේතනාව කියන්නේ මම ඒ තණ්හාමාන දිට්ඨියෙන් බරිතව කරන සෑම චේතනාවක්ම හොඳ වේවා නරක වේවා හොඳ නරක දෙකෙන් තොර වේවා සංසාරෙ දික්ක. පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර අනඤ්ඤාවි සංඛාර සංස්කරණ බවටපත් වෙන ඒ තාකල් සංසාරය. ඉතින් අපේ හිත වෙන චේතනා පහළ නොකර අන්දේක් ඇතිුණා මොකද අන්දේක් වගේ හැසිරෙන තිබුණාට මොකද බීරෙක් වගේ හැදෙන්නේ නැහැ. දක්ෂකම ඥානය තිබුණාට ඒ සිද්ධිය වෙද්දි ඒ මිනිස්සු අනාගතයි. මොෝනේ වගේ බලන්නේ නැහැ. මෙතන තරුවෙන්ද ගහන්න පුළුවන් තරම් ශක්තිය කීදී කොන්ද බණ්ඩට මිනිහෙක් වගේ ඉන්න හැටි. මොනෑම දෙයක් අත්බරන මලමිණියක් වගේ ඉන්න හැටි අඩු ගානේ මූලධර්ම මට්ටමට තේරුම් ගන්න බැරි මිනිස්සයා ඇද්දගෙන ඉල්ලගෙන අරගෙන මොනවා කරන්නේ උන්වහන්සේ කියලා දෙන්නේ මේක පොඩ්ඩක් දැනගන්න. කොහොමද දැනගන්නේ? සීල මට්ටමේ පොඩ්ඩක විචිතම කෙලෙස් මට්ටම කරගන්න උන පහසු තියෙනවා. ඊට පස්සේ සමාධි මට්ටමේ පරිඋත්තාන කෙලෙස් මට්ටම කරගන්න ඒක තේරෙයි. ඊට පස්සේ තේරුම් ගන්න කොච්චර කෙලොක්කක් දාහක උඩ කැලේ ගැටුවා වගේ යට මුල් තියෙනවා. අනුශේ කෙලෙස් කියන්නේ අනුශේ කෙලෙස් කිද්ද වෙන්නේ කොහොමද? ආහන, දකින්න, ගන්ධ රස බලන, පහස ලබන හිතන සෑම වෙලාවක අපේකින් ඒ දේ මතට අපි විසින් කරන ප්‍රක්ෂේපණ මතය. නැත්නම් චේතනා මතය, අභිෂ්ඨාන මතය, ප්‍රාර්ථනා මතය. සෑම ප්‍රාර්ථනාවක්ම අපාරයි. තුසවකනද පෙන්ලදී තියෙන අපට මේ ගොරෝසු ප්‍රාර්ථනා සියුම් ප්‍රාර්ථනා මාර්ගයෙන් තුරුවන් කරන්න හැකියි. යොමුදෙර තලාගෙන බංග සූත්‍රයේ සරුවචන පෙන්නන දෙන ඒක තාපට ප්‍රශ්නයක් නැති. අපි මේ කාම තණ්හාව දුරු කරලා කාම ලෝකේ ආසාව නැති කරන අපි රූප ලෝකේ රූප ධ්‍යාන ලබනවා. හොඳයි. කාම තණ්හා කාම තණ්හාට වැඩි හොඳයි රූප තණ්හා. ඒ රූප ලෝකේ තියෙන නැති කරන අපි අරූප ධ්‍යාන කරනවා. ඒකත් හොඳයි. මොකද අරූප ධ්‍යාන වෙන අතර උනාට තාම තෝන වෙලාවකින් ගලියා කාම තණ්හාට එනවා. ඒ ලැබපු يعني අරූප ධ්‍යාන මත ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒකත් වඩා සියුම් තණ්හාවකින් විපස්සනාවෙන් ධම්ම ගන්නාවේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රතිස්ථාපනය කරනවා. එහෙම කරගෙන යන්න යන්න යන්න යන්න මේක අපිට ඔක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. හැම දෙයකට වඩා සියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරන කරන කරන යනකොට අවසානයේ ඉන්නේ ඉන්නේ ශූන්‍යතාවය කියන එක සීයෙන් පටන් ගන්න බිඳුවෙන් හමාර කරනවා වගේ යනකොට සීල 33 40 පයින්කොට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල් කරු එකතු කරු එක දැන් අපි ඕන තැනකින් අපිට 100ක් අපුණ කියලා පටන් ගන්න අපි කපන හැටි ගන්න. 30 ගන්න 40 ගන්න කපාගෙන යනකොට ඊට පස්සේ ලොකු සතුටක් ඇති වෙන පටන් ගන්නවා. මේ ලෝකේ කොහොමද සුළුතරයක් ඉන්නවා මෙන්න මේ ගෙවා ගැනීම දානය අතහැර ගැනීම විනෝදාංශය කරගෙන කටයුතු කරන පිළිස්. උක 50 60 විතර වෙනකොට තබ්බ දැනකට. විතර අතහැර ගැනීම විනෝදාංශයක් වඩපත් වෙනවා. ඊළඟට පුළුවන් කයක් අන්නේ වගේ දියුණු කෙනෙකුට තමයි කල්වචන සේවක කරන්නේ. ධම්මෝ විවෝ වික්‍රේ පහතබ්බා මහණෙනි මේ තාම ආසන්න රැස් කරන ධර්මයක් තමයි කතා කරන්නේ. පගේව ධම්මෝ අධම්මේ ගැන කුමන කතාවද ඒ ගෝදේ කිතානේ නෙමෙයි ධර්මයේ කාන්තේම රැකී යුක්තක් කියලා. නෑ. ප්‍රයෝජන සඳහන් කරන උන්වහන්සේ මේ ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා දේශනා කළා. ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය. උන්වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා සංස්කාර වලින් අඩුම කරදරකාරී සංස්කාර විදිහට මම හඳුන්වලා දෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක අර වැඩි කරදරකාරී සංස්කාර ඉවත් කිරීමට උදැල්ලක් සාලක් බවට කරගන්න පුළුවන්. මොකද ඒක කරේ කියන්නේ නිහිත බෑ. වෙන විදිහකින් කියනවා ලෞකික වූ ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ආනීය විදිහට පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස්, වීතිකම කෙලස් පරිඋත්ථාන පරිඋත්ථාන කෙලස් අනුසය කෙලස් කියලා එකින් එක එකින් එක අයින් කරන අයින් කරන යනකොට තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ අපිට සිද්ධ වෙන දේ කවදාකවත් කෙලෙන්නේ අපි යමක් කරන්න හැදුවොත් එතන තමයි කෙලෙන්නේ මෙතන යමක් කරන්න ඉස්සෙල්ලා රචනසේ රාහුල කුමාරයන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වැඩක් කරන්න ඉස්සෙල්ලා රාහුල පච්චවෙක්කිතා පච්චවෙක්කිතා කිච්ඡං කාතා වැඩක් කරනකොට දෙදෙනා කල්පනා කරන්නේ කියන මේ වැඩේ මට හෝ අනුන්ද මොකක්ද හම්බුනේ ලාභේ. ඒක වැටහෙනවනේ යම් කිසි මේ දෝෂයක් නොකරන තකි. වචන කතා කරන්නේ ඉස්සෙල්ලා පච්චවෙක්ක ඉච්ඡා පච්චවෙක්ක ඉච්ඡා වාචා බින්දිත. වචනේ බින්දින් ඉස්සර වෙලා කල්පනා කරන්නේ. එහෙම නැතුව කොහොමද අපි හිතන්නේ ඉස්සලා හිතවිල කල්පනා කරන්නේ. විචාර කය වචනේ හික්ම ගත්ත මනුෂයාට නම් බොහෝ කල් පුහුණු කිරීමේ අපිට අවස්ථාවක් ලැබෙයි. ඒ කරන වැඩේ කරන හිතවිල්ල එන්නේ ඉස්සරලා පාන්න කරගන්න. එන්නේ ඒකට තමයි මේ සතිය පිහිටවල ආස්වාසය පාස මෙනෙහි කරන්නේ. ප්‍රස්වාසය පාස මෙනෙහි කරන්නේ. වම පාස දකුණ පාස මෙනෙහි කරනකොට ඒ මත හිතවිලි එන තියෙන අවස්ථාව. මම දැන් බාහම හොඳට ගියා මට දැන් බාහම වැරදුනා නම් මම කියන හිතේ එන්නේ ඉඩක් නැහැ මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන් වෙනවා ඒක අනිත් එකත් එක්ක වෙන් කරගන්න ඒක ඒ වගේම විතර නෙවෙයි දැකීමත් හා සමගම නැත්නම් ආස්වාදයේ ස්පර්ශ කිරීමත් හා සමගම හිතේ පාරවෙන ඉඩක් නැතුව ඒක චිත්තක්ෂණයක වෙනසක් ඉවසීමක් උපේක්ෂාවක් ආරම්භ කරගන්න පුළුවන් මෙන්න මේ චිපලයක් ඇති කරගන්න සිද්ධිය වෙනවා තා සමගම ප්‍රතික්‍රියා කරන එක චිත්තක්ෂණ කරගත්තා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ලොකු බලයිල එන්නේ එන්නේ ලොකු වෙනවා. පරිසලාන් දවසේ යමක් දකින්නකොටම ප්‍රතික්‍රියා යමක් ඇහෙනකොටම ප්‍රතික්‍රියා කරනවා කියන ගතිය පෘථග්ජන ගතිය. ඒක රාජ අපරාධයක් අතරක් නෙවෙයි. මෙතෙක් සංසාරයේ ලොකු තමයි. නමුත් සර්වත්‍රන් දේශනා කරන ඒ තා කවදාකවත් අනුශේඛ ලෙසමින් ගලවන්න වෙන්නේ. එහෙම රූපය දක්නට එක්කම ඒ රූපේ හොඳද නරකද සුබද අසුබද මංගලද අමංගලද බලන වෙනුවට රූපයක් කියලා මෙනෙහි කරන ගතිය. සත්‍යයක් ඇහෙනකොටම ඒකේ තියෙන හොඳ නරක ඉෂ්ටි කුසල භාව ගොරෝසු සිං බව මංගල මංගල බලන වෙනුවට සත්‍යයක් බව මෙනෙහි කරන ගතිය. කඳක් රසක් පහසක් කියන තෑම දේම මෙනෙහි කර ගන්න පුළුවන් නම් අපිට ලොකු අරසාවක් තියෙනවා. ලොකු චිත්තක්ෂණයක වෙනසක් තියෙනවා. නමුත් සර්වඥාන්සේගේ සර්වඥතා ඥානය විශේෂම කරුණාවට මහා කර්මාර්ථේම රූප බලන්නට මෙහි අනුකක් අමාරු. ඒ තරම්ම රූප අපි අපේ නම රූප විශ්ම අපි මත් කරගන්න පාත්තා. ඒ වගේම සද්ධාන කොට තමයි. ගන්ධකත් තමයි, රසකත් තමයි, ආවුනිකට දේශිම තමයි කයි පාසලන අවස්ථාව. ඒකන්නේ කායන වසනයි සරණ කියලා. කායන වසනා කිව්වහම වායෝ ධාතු වල තියෙනවා, පඨවි ධාතු වල තියෙනවා, ආපෝ ධාතු වල තියෙනවා, තේජෝ ධාතු වල තියෙනවා. ඒනු ධර්මතනාගේ ධර්මන තාඥානයට වැටෙන දේ තමයි වායෝ ධාතුව තමයි ඉස්ලාම ගොරෝසුට ආධුනිකයට අහුවේ. ඒ තමයි වායෝ ධාතුව වැඩ පිළිවෙලට එහකන ජීවනාදී මන වහලා කාය වායෝ ධාතුවට විතර කරලා අනිත් හේතම අමතක කරලා වායෝ ධාතුවේ ආශ්වාස අවස්ථාව ප්‍රශ්වාස අවස්ථාව නිකයි. සක්මන් කරනකොට චිත්තකිරි වායෝ ධාතුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක මෙනේ කරන පටන් අරගෙන යනකොට සක්මනේ සතිමත් වුණොත් සක්මනේ සමාධිය ආවොත් පමණ ඒ පිළිලට සක්මන කෙලවදී රූපයක් දකින්නකොට වාටේක හිතෙන් ඉඳ කියනවා දැන් නම් මගේ හිත කැඩුණා කියනවා. පහේ නෙමෙයි කියන්නේ දැන් ඇහි. නැත්තම් කන. අන්නේ වෙනවත් එකම හුඟක් වෙලාවට කාගාරයට. මේ කනගාටු නැති වැඩක් නෑ. දැනගන්න ඕනේ පහුවෙලාවේ දැන් මම දකිනවා අහනවා කියන. මේ දකිනවා අහනවා කියන කියන ඒක නැත්නම් ලක්මනේ ඉඳලා අපි රූප සද්ද ගන්ධ රස පිළිබඳ මෙනෙහි කරන්න යනකොට ලොකු සාර්ථකයක් තියෙනවා. අඩේට මම ලක්මන් කරගන්න කියා. මගදී හෝ කෙලවරදී අපිට රූපයක බාධාවක්. ඒකට අපි දන්නවා දැන් හොඳටම මම මම දක්න කියන්නේ හිතේ වගේ දක්න නෙවෙයි හිත කියන්නේ රූපේ නම් අපි ඉස්සල්ලාම මෙනේ කරන්නේ රූපයක් රූපයක් රූපයක් කියන අරමුණ මෙනේ කරනවා. ඒ රූපේ දිගටම එනවා. හැබැයි ඒ පුද්ගලයාට අවස්ථාවක් තියෙනවා මගේ හිත දැන් පයේ නෙවෙයි තියෙන්නේ ඇහි කියන්නේ. රූපේ දැකීම සිදුවෙන්නේ රූපේ තියෙන තැන නෙවෙයි. රූපේ තමයි බොහොම හිතන. නමුත් හොඳට එකම රූපේ දිහා බලනකොට තේරෙනවා භාවනා කරපු කෙනෙකුට නම් රූප දැකීම සිදුවෙන්නේ රූපේ තියෙන තැන නෙවෙයි ඇහි. ඒ නිසා ඉස්සල්ලාම රූපයක් රූපයක් කියන්නේ නෙවෙයි කරාට ඒක පිළිබඳ දක්ෂ භාවය එනකොට දකින්න දකින්නවා කියලා අර ආයතන මට්ටමට මෙනෙහි කිරීම වෙනස් කරනවා. එතකොට අපි රූපයේ රස බැලීම රූපයේ වින්දනය නැතුව බලන බවට එහෙම නැත්නම් අපි වටක් කරගෙන රූපේ රස බලමින් ඉන්නේ. නමුත් මෙනෙහි කරන පටන් අරගත්තොත් බලන්නේ පාටපත් වුණාට පස්සේ රූපේ නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා. රූපේ විරංජන වෙන්න පටන් ගන්නවා. රූපේ තියෙන මනබන්ධනීය ගති නැති වෙන්න පටන් ගන්නවා. ඕනේ ඒකට හිත අර ආයතන මට්ටමේ නාම රූප මට්ටම වෙනකොට රූප බලමින් හිටියත් එහෙන් අපි මත් වෙන්නේ නැත්නම් ගෙනියන්නේ නැත්නම් අපිට දැනෙනවා දැනෙනවා කියන මට්ටම යනවා. එතනින් හරිය ලේසි ආයෙ පයට ගිහින්. සක්මන්ට ගිහින්. ඉතින් ඒ නිසා මේ බඩේ පරියක භාවනා කරන කෙනා අනිවාර්යයෙන් ඉදිරියට වැඩ කරනකොට රූපයක් දකින්න, පද්‍යයක් අහන්න, ගඳක් රසක් බලන්න සෑම වෙලාවකම කොත්තනින් හෝ අල්ලන්න මෙනේ කිරීම පුරුදු කරන්න. පුරුදු කරනකොට බාරියන්ගේ පමණක් විශාරද භාවය ලැබීමේ අර එදිනදා කරනෝටි අංශයේ කෙලස් කැපෙලා සිද්ධ වෙන්නේ. මෙදලා වැඩ කරන වෙලාවේ අපි අල්ලනකොට මොකක්ද කියලා ඉන්නේ. ගාඳුර දෙකේ මොකක් කේකනා කරනවා මොකක් නැස්ති. ප්‍රශ්නයක් නෑ. අහුවෙච්ච තැනින් පටන් අරගෙන මෙහෙ කරනවා. කරන කරන යනකොට රූපයක් කියලා. පස්සේ දකින්නවා කියන පස්සේ දැනෙනවා කියන දෙන්නවා. කරකන් සාධ්‍ය එහෙනකොටම ගුරුසු tattති සාධ්‍ය වෙන්නේ. ටික වේලාවක් යනකොට ඒකේ මෙනෙහි කිරීමේ සූර භාවය වැඩි වෙනකොට කණේ ඇහිම ඡන්ද නෙමෙයි අහම අහම කියලා මේක. ඊට පස්සේ ඒක හොඳට දිනුනේ කොට ආය දැනම දැනම කියලා කියනවා. තාසේ ගඳට දිවේ රසටත් එහෙම. මනසට ඇති වෙන ධර්මතාවත් එහෙම. ඒක තමයි කායන වසනාවේ සිදු කරලා. ඇති වෙච්ච සතිය ඇති වෙච්ච සමාධිය එදිනදා වැඩවලට පුහුණු කරනකොට අපි විශ්ින් දකින්නේ මතට ප්‍රක්ෂේපණය කරන වෙනුවට පයේ තිබුණ හිත ඇහි තියෙන්නේ ඇහි තිබුණ හිත කනේ තියෙන්නේ ආදි වශයෙන් එයා යන යන තැනට හරියට සර්ච් ලයිට් එකක් අල්ලනවා වගේ වෙන විදිහට කියනවා නිසිතින්ද වරක් කරගෙන පොරේ පොලිසියට ගිහින් උත්තර දුන්නාට පස්සේ ඒ පොලිසිය විසින් ඇවිල්ලා රහස් සොත්තු බටේ ඒ හරි නතර මතකද ඒ පුද්ගලයා ඉන්නේ සිවිල් ඒ පුද්ගලයා ඉන්නේ කවුරුත් ඇතුළට දිහා බලන්නේ. බලන්නේ හිතලවල තේරුණොත් මේ කවුරුත් නැතිලා මේ මිනිස්සයා තමයි හොරකම් කරන්න කියලා තාම අඟවන්නේ නැහැ යාට මම පොලිස් කාර්යයක් කියලා. හොඳට යන්නේ ගැන අල්ලපන්න විස්තර දැනගන්නකොට ඊට පස්සේ ඒක රහසක් එක්කාර බලුවා. නිලන්දු නැරගත්ත පොලිස් කාර්යයකට ඔට්ටු දෙන්න අන්න අසවලා ගන්න මෙන්න මෙයා මේ වැඩේ කරන්නේ. එතකොට ඇල්ලුවොත් එහෙම හොරා අපටම අහුවෙනවා. නමුත් ඒක නේ ප්‍රශ්නේ. හොරා නිකම්ම හරි දැනගත්තොත් දැන් රහස් පුලිසිය දාලායි කියලා අපරාධින්නේ. ඉතින් අපි යම්ම තැනක සතිය යොදවන්න පටන් අරගත්තොත් ඉතින් දැන් වැඩවලට අනුසය කෙලෙස් වල බලාට කිඳලා ඒක අපි පරියන්කදී දැකලා ඉතින් දැන් නෝට සිවිල් නැඳුම් දාපොල් කරලා දාන්න යනවා. දාන්න ඕනේ නිකන් සාමාන්‍ය සිවිල් නෙවෙයි. යන්නේ මේ යුනිෆෝම් එක රැස්කේ ඉඳලා. තාලකම කොම්බ හිත පිට ගියා. ගියාට කමන්නේ ගිය ගමන් මෙනෙහි කරන්න පුදුම. රූපෙට ශබ්දෙට ගන්ධෙට සේ. ටික වේලාවක් යනකොට හිත කොට වෙනවා. හැබැයි එකක් වෙනවා. ඒකකොට ඒ රූප බැලීමෙන් ඇති වෙන කියන ආස්වාදේ විරංජන වෙන්න පටන් ගන්නවා. විච නිබ්බින්දති විරංජති විමුච්ඡති කියලා කියන්නේ. ඒක වින්දනේ නැති වෙන නිර්වින්දනයකට. විරංජන වෙනවා කියන්නේ හරියට වර්ණ රෙඩ් එකට විරංජන කුඩු ගහගුවාම බ්ලීචින් පවුඩර් දාපුවාම ඒක නිර්වර්ණ වෙන්නේ අනේ වගේ නිර්වාණයට පටන් ගන්නවා විමුක්තිය කියනකොට ඒ මතින් අපි ඒකට දායකම් කරන ගතිය කඳුරන ගතිය ලේව කන ගතිය කහුල කරන ගතිය නැති වෙනවා ඉතින් තමයි පරියන්කේදී ඇති කරගන්න මේ ඒ ඒ ආස්වාද ප්‍රසාර දක්වා යන ඥානය සක්මනේදී තමයි ඇත්තටම ඇහිීමට දැකීමට ආදී විවිධ දේවල් වලට යොදවන්න පුළුවන් තරමට අතරමැදි අවස්ථාවට ගන්න. ඊට පස්සේ අපි ඉදිරියට වැඩ කරනකොට හැකි තාක් දුරට තමයි තනිය වැඩ කරන වෙලාවක මේ වෙනේ කිරීම පටන් අරගත්තොත් ඒ ඇහැවිසේ කනවිසේ නාසවිසේ අසීමිතව අත්නෝමතිකව ඒ වටිනේ දුරවටි අඩු වෙන්න ඉඩ තියෙනවා. අඩු වෙන ටික ටික ටික ටික ඒක ගැම්ම කැඩෙන්නේ හරියට රහසත්පාරේ පුදෝලා කියන බව දැනගන්න හොරා අනිවාර්යයෙන්ම අමුතු හික්මීමකට ලක් වෙනවා. ඒක නිසා මේ අනුශේධ ධර්ම ක්‍රියාත්මක වීම පිළිබඳව නැත්නම් මේ ප්‍රපංච ධර්ම, චේතන, අතිෂ්ඨාන, අලුත් වැඩකට කරන්නේ හැම වෙලාවකම මේ දේ නොකළොත් අනිවාර්යයෙන්ම වෙන්නේ දැන නොදැන මේ දුවන කෙලෙස් වට, කම්ම වට, විපාක වට කියන සංසාරේ පොරවනවා. ඕනේ වැඩක් කරන්න ඕක කරගෙන යන ජීවන රටාව එහෙමම කරන්න. නමුත් අන්න විදිහේ රහසුත්තුකාරයේ කියන්නේ. රහසුත්තුකාරය තමයි සතිය. ඒ සතිය කියන තාකල් ඔය විචිතුරු විචිත්‍රතාවලට අපි මෝඩ වෙන්නේ. ඒ වගේම කවුරුත් එක්ක ටොක්ක කන්නේ ඉස්සෙල්ලා තමයි තේරෙන්න පටන් ගන්නවා මේක මමම ඊළඟ නාමෝ කරනවා. ඇද්ද වෙන නාමෝ නෑමක් මේකේ තියෙන එක. ඒකට කවුරුත් කරලා දෙන්නව සතුටක් ඇති. එතකොට සර්වඥාන්සේ මේ මහා කරුණාවේ මේ වට කරලා මොකද්ද මේ දේශනා කරන්න කියන්නේ. නැත්තම් සර්වඥාන්සේ පින් කරන්න උගන්වන්න ලෝකේ පහළ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒක දැනගන්න ඕන නම් කියවන්නේ මේ දීගනිකායේ මොන සූත්‍ර 10ක්. ඒක කියන්නේ සර්වඥාන්සේ මම මේ සතුන් නමරීමෙන් දක්ෂකමක් ලබන කෙනෙක්වත් හෝරකම් කිරීමෙන් දක්ෂකමක් ලබන කෙනෙක්වත් ඕක නෙමෙයි සර්වඥ කුත්‍ය කියන්නේ. සර්වඥ කුත්‍ය කියන්නේ නවාන් බව ගන්න එකක් නෙමෙයි. ඒක නවතන කලින් අතර වෙන දෙයක් නෙමෙයි. උන්වහන්සේට ඕන වුණා මේ පිළිපින් කරන්නේ තණ්හාමාන දිට්ඨියට. ඒ වගේම ධමත භාවනාව වගේ තණ්හාමාන දිට්ඨියට. විපස්සනාදී විතරයි ඒක අතට අරගෙන මඩ කොටුක පහළ වෙච්ච නෙළුමක් මඩට බහැලා අතින් කඩා හෙලනවා. තමන්න තියෙන ආත්ම සිනේහය. තමන්න තියෙන මේ තණ්හා මානෙ දෘෂ්ටි අතින් කඩා ඒ කඩන් ඉස්සල්ලාර සීලේදී කියන්නේ සමාධියම අවශ්‍යයි. නමුත් ඒක සාරවත් කෘත්‍යය. සර්වචන් මේ ලෝකෙට පහළුනේ ඒකට නෙමෙයි. එතන අපිට සර්වඥාන්සේ තේරෙන්නේ උන්වහන්සේගේ සූර ඇල්ලෝ වගේ ගැටහෙන්නේ මෙන්න මේ විපස්සනා කරනකොට. ඒ විපස්සනායේ මුල් මුල් වෙලාව තේරෙන්නේ නැහැ මේ මදුබින්දික සූත්‍රයේ මුල් අවස්ථාවේක අර ස්වාමීන් වහන්සේලා තේරුම් ගත්තා. මතර මහ කුටිත සමාජය සඳහන් කරනවා ඇහැට රූපයක් වුණා එතකොට ස්පර්ශය පහළ වෙනවා. ඒ කියන්නේ ඇහැට හිත යනවා. එතකොට ඒකේ සිව් වේදනාවක් පහළ වෙනවා. එතකොට කන්නාවේ දිව ආදී නැති වෙච්ච බව අපිට අමතක වෙනවා. අර ලැබිච්ච වේදනාව මතින් විතර්කණයට බයි. එතකොට අපේ පරම මතකයේ එන්න තණ්හා ආදී කියලා ඉබේම විවාහලා ගත පස්සේ අපි ඉබේම අතරන දකින්නේ කවරකට. මේක වෙන තාක්කල් අංශය වැඩේ. ඒ නිසා යම් දවසක අපට අනුශය කපනවා කියන්නේ ඉස්සෙල්ලා අනුශය දැක ගැනීම. ඒකට විපස්සනා කියන්නේ විශේෂ දර්ශනය. එනතන ඉන්සයිට් කියන්නේ වෙනකොටම ඇතුළත දැකීම විතර මනුෂ්‍ය ජීවිතයේ සැපයකටම මිහිරියාවක් තවත් ඇත්තේ. ඒ හැම දුකක් දකින වෙලාවක් කියන්නේ අපි අසරණ වෙන්නේ. අපි තණ්හා මාර්ගයට යට වෙන හැටි වෙද්දිම දකිනවා. මේවන දුක්ඛ සත්‍ය කියන්නේ නමුත් ඒක අවබෝධ කිරීම විතර සත්‍යයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට කියන්නේ මෙතෙන්ද එනකම් කොච්චර භාවනා කරත් කෙලෙස් කැපීම සිදු වෙන්නේ. කියන්නේ අනුසය කෙලෙස් කැපීම සිදු වෙන්නේ. මෙතෙන් ආවට පස්සේ තමයි ගොඩනැගිලි උඩට ඇවිල්ලා පේන්න පටන් ගන්න. යෝගාවචරය තමයි වැටෙන්න පටන් ගන්න මගේ හැබැයි වෙනසක් යෝග ජීවිතේ ඉතුරුයි කියලා. ඒ කෙලෙස් පහළ වෙනකොටම අපේ සිංහල භාෂාවෙන් කියනවා යමකට ප්‍රතික්‍රියා කරනකොටම අතංකති භාවයේ එනකොටම විග්ගලිය වාදී වෙනකොටම එහෙම නැත්තම් මේ අර කඩිච්ච භාජනයක් වගේ ඒක මේ යකට ලෝක භාජනයක් ගන්නකොට ඒක ශක්තිමත්යක් නේද දෝකාර. ඒ පළවෙනි ගියේ කෙනෙක් එක්ක ඒකේ මේ දෝකාර නැවෙත් ඉන්න වගේ තමයි කොච්චර කවුරු නිග්‍රහ කරා කොච්චර කවුරු ස්තුති කරා ලාභ වුණා පාඩු වුණා යසස ලැබුණත් ආයස ලැබුණත් මේ මෙසැනේ ඉන්න තැනටපත් වෙන අස්ලෝක ධර්මයේ කම්පණ වෙන තැනටපත් වෙන නම් මේ පුංචි තැන ඉඳලා වැඩ කරන්න යනවා. ඉතින් අපි මේ කරන යන වැඩ නැත්නම් මේ පරිත්‍යාගපාද මෙතෙක් කලින් හතක් හයක් හතක් දේශනා කරපු දේවල් ඔක්කොම කරන්න මේ සුදුසු සකස් පරිසර පරිසර සකස් කරගන්න. එහෙම වෙන්නේ විශාල ගැඹුරු පරිසරයක් නැතුව අපිට මේ වගේ මාතෘකාවකට පැයෙන් දෙකකින් වරුවකින් සමානකින් ඉන්න බෑ. එහෙම ආවට පස්සේ අපි ලබන දේ අපිට මොනම කාලෙකින් පුංචි කරලා හරකන්න බෑ ගැඹුරු නෑ කියන්න බෑ. ඒක අපිට හිතේට වෙනකට වඩා වගකීමක්. සාධුකම් සුමාත මනස කරෝත කියන මහා කවිදහන් වල මේ කියන්න පටන් ගන්නකොටම ඒ ධර්ම කවුරු විහිදුවේ මේවා විහිදුනේ. ඉතාමත් ගැඹුරේ කාටවත් දෙන දෙයක් මම දැන් මෙතන ක්‍රියාත්මක කරන එක. ඉතින් ඒ ක්‍රියාත්මක කෙරුවොත් ක්‍රියාත්මක වුණොත් ඒ ක්‍රියාත්මක ඉස්සෙල්ල විඥාන නෙවෙයි අනිවාර්යයෙන්ම පරිණාම වෙච්ච හැබැයි වෙනකට පත්‍චිත කෙනෙක් තමයි කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පුරුෂ ධර්ම රාජ්‍ය කියන එක කියන්නේ. උනාදරකට පත්‍චිත ධම්මනේ කියලා කිසිම කෙනෙක් ධම්මනේ පිළිමේදී වෙන කාටවත් කරන්න තිබුණක් නැහැ කියලා. ඒ පුරුෂයා වෙන පුරුෂයෙක් පාඩපත් කරන භාවනාවට පස්සේ භාවනාව නෑ. උතර බණක් අහලා කරනකොට තේරෙනවා. හොඳට මේ ඇවිදින යනකොට හරි ගමන් දකින්නකොට දකින්න බව මෙනෙහි කරන්න පුළුවන් වෙනකොටම තේන බුදුහමසෝ සජීවි උන්වහන්සේගේ පුරුෂධම ධාර්මයේ ගුණේ මංගී ක්‍රියාත්මක වෙනවා ඒ අවුරුදු 2552 පරිසරේ පරතරේ පට ගන්නකොට කපලයි අපි මේ ඉන්දියාවේ බුදුහමසෝ අපි ඉන්නේ කණ්ඩායම කියලා කිසි වෙනසක් නැහැ ඒ කාලමානේ දේශමානේ කියන එක සම්පූර්ණයෙන්ම මත කියලා සාවක කුමාරෝ දුහාම්සුගේ වෙනද කියලා අනේ මේ හේවනකට සැපයි නේ කිව්වගේ අපිට තේරෙන පටන් ගන්නවා මේ සජීවී ධර්මයට අපි මෙහෙම කරදීන උරදීන වැඩ කරනකොට බුදුදහමට අපිට පිටකට උරුම පිටිපස්සේ ඉනවා ධර්මයේ නෛත්‍යික බව අද සංඝයා ජීවත් වෙන බව දැනනකොට අපි මේ රකින්න සීලේ යාගේ මම මේ කතා කරන ගැටකිටින් පිළිබඳව ඇතුළත පුංචි බුදුම මිහිරි විහිද වේදනාවක් වෙනවා අනේ කවුරුත් කියන නෙමෙයි මේ අපි අපි විසින් කරගත්ත දෙයක් නේ. ඉතින් අපිට මේක මේ ජීවිතේ නැත්නම් මේ ආගම ඉවර වෙන ඉස්සෙල්ලා සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හිතේ. ඉතින් මේ ප්‍රාර්ථනාවෙන් අද දින ධර්ම දේශනාවෙන් මත කරන බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඒ තම තමන්ගේ ඒ ඒ චිත්තක්ෂණ කරන ප්‍රතික්‍රියා අනුව පහළ වෙන අනුශේධන්නේ. එතනදී එතනදී වටහා ගැනීම තම තමන්ගේ යෝග ජීවිතයේ එච්චතර අවස්ථාවක්. හැබැයි වෙනසට වහවහ ළඟා වෙන්න ලැබීමා පිටාත. ඒක තමයි. તો මොකද කියන්නේ? වේදනා නෙවෙයි සංඥාව බලපාන මෙතන. එතකොට පරණ පුරුදු සංඥාවල් ඉබේම ඇවිල්ලා අර දැකපු රූපේට වර්ණ ගන්නවා. චේතනාව කියන්නේ පාස්ටර් පාස්ටර් ඉස්සර නෑ ඇත්තටම ඒක දැන් බල කියනකොටත් මම මතක් කරේ සක්මන් කරනකොට රූප දකින්න හැටි මම ওই විස්තර කරේ ඕකම විස්තර කරලාගේ හිතවිලි හිතන එක ගැන අපි සක්මන් කියලා විශේෂයෙන්ම ඕක වෙන්නේ හැරෙන වෙලාවට හැරෙන වෙලාවට ඇස් දෙක පොඩි chance එකක් ගන්නවා අර පයේ ඉන්නේ නැතු එක පාට රූප බලන්න බලනත් එක්කම අපිට සුද්ධ වදිනකොටම මෙනෙහි වුණොත් දැන් ඔන්න හිත කැඩුනා කියලා හිත ලැජ්ජ වෙලා ආවෝ පයද එහෙම දැකලා ඒකට ලැජ්ජා උපදවන්න මේක පොඩ්ඩක් බලන්න ඕන කියනවනම් එතන චේතනා වැඩ කරනවා. ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණේ උඩ අර රූපේ එනකොටම රූපේ දිහාට අපි පෙළඹිලා වැඩි මේක අමතක කිරීම සිදු වෙනවා. කියන අපි කරගෙන ගිය සක්මන අමතක කරලා ඒකට කියන්නේ කියන්නේ ඒ අර කැකිල රජුරන්ගේ නඩු තීන්දුව දන්නවනේ. අහලා තියෙනවද? ඒ කතාව අහලා නැද්ද? අහලා තියෙනවද? එතනදී ගේ කඩාගෙන වැටෙනවා වැස්සට. මේ මිනිස්සු කියලා රජුරවන්ට චෝදනා කරනවා මගේ හදපු කුඹලාගේ හදපු මිනිහා හරියට කෙරුවේ නැහැ. ඊපස්සේ මේ මිනිස්සු කියනවා. "තෝ කුම්ප්‍රත්‍යක් කරන්ගෙන වැඩේ කරනගෙන වැඩි හරිද?" අනේ ඇත්ත ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී මේ ලස්සන කාන්තාවක් එහෙම ගියා මම නැහැ. ඔව් මම ගෙනාවු කලේ කට ඇදලා. මම මැටි හද මැටිවක් කරන කලේවක් කරනකොට සාමාන්‍ය කලේ කටක් නෙමෙයි කියන්නේ ඇද වෙච්ච මැටි වැඩි ගියේ වුණා මගේ හදනකොට ගියේ වැක්කෙන්න අනේ සම්මත මම නේ වැඩි කරේ කලී හද ප්‍රතිකාර. කලී කට හැදෙනවා. ඊට පස්සේ ආදිවද්දෝ තියෙන කීඩෝයේ ශිෂ්‍ය අරමනසගේ මෙහෙම නේද? උඹ කලේට නියම මිල වැත්තට කටේ කලින් කලින් කට හැදෙනවා. ඒ නිසා මේ මාසේ නැටි වැඩි වීම අතර දාලා. ගේ ඇවිල්ලා මේ මිනිහා යටට. උඹ කලේ හැදුවට වැරදි කරා. ඇත්තමයි ස්වාමීන් වහන්සේ ඒ කඩේ හැදෙමිලා ලස්සන කාන්තාවක් එහෙම ගියාට මෙහාට ගියා. මම ආර කරේ යන්න ගමන් මෙහෙම බැලුවා බලනකොට කඩේ කට හැදෙනවා. තුමේනා පැහැදිලිම කාන්තාව වැඩිකාරයි. කියනවා. ඒතර සුරුපි කාන්තාවක් ගෙනවා. කියන මන් දන්නේ සංසුපේ මංස කලහ දුන්නා. මම රත්න මතු වතුර දෙන්න දුන්නා. වතුර දාන්න දුන්නා. ඒ වෙන දිනේ දුන්නේ නැහැ. ඉතින් මට තුන් සැරයක් විතර යාට මට යන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මේ මගේ වැරද්ද නෙමෙයි. රත්න මතු වලින් වැඩේ කරලා දුන්නේ. අජුගෙන පැහැදිලිම නීති හරියටම ක්‍රියාත්මක නොවෙන්නේ. රත්න මතු වරගෙන. අන්තිම කෙට්ටු. අහිංසක මිනිස්සෙක් වෙනවා. අනේ හාන් දුන්නේ චිකන් ගුන්‍ය ඇදලා හිටිය ලෙඩ වෙලා. ඊළඟට කියන හැබැයි වැරද්ද මගේ අතේ. පේනනේ මොකටද වැරද්ද නිසා රත්තරන් බඩු වැටලා දැවි වෙලා. ඒක නිසා මේ ගෑනිට වෙලා ගියා. මේ ගෑනි වෙලා ගිය නිසා මිනිස්සුන්ගේ කලකට ඇද වුණා. ඒ නිසා මැටි යන මිනිහගේ මැටි වැඩියෙන් දිය වුණා. ගිය හොත් වුණා. ගෙවල්ල මෙන්න එතකොට රාජ දඩුව කොතුමා. ඒ මිනිසා මරණ ආදාන ස්වාමීන් වහන්සේ මම දන්නේ දෙයයන් දුන්නේ මිනිසෙක් මම කිව්වා මරණේ වර්ණ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔබවහන්සේගේ රාජකීය ඇතාගේ කකුලේ කටු වෙන. මං හරි කෙට්ටු. ඒ නිසා ඔබවහන්සේට ඇතාට පහසුයි අර බඩතම්බි මහත් තම්බි කෙනෙක් ඉන්නවා. ඒ මිනිසා පෑගුවොත් නම් ඇතාට ලේසියි. ඒක රජුගේ හරිය ඒ කතාව ඇත්ත තමයි. ඒකෙන් සංගිය තමයි මනුස්සය පාරනවා. ඕක තමයි මුළු දවස පුරාම අපි කරන්නේ ඕක තමයි. අපි ලේසියට පහසුවට දැනගෙන වැඩි කරනවා. එහෙම වුණත් කියන්නට කරුණු තියෙනවා. නැත්තම් හදලා කියනවා. ජීවිතේ මම යෝගයි. ඕක අපි දැකපු දවසේ මේ කාටවත් ගහපාවෙ දෙන්න දෙයක් නැහැ. එයාට ගහපා දෙන්න ඉස්සලා අපේ චේතනාව අපිට දෙන්න තියෙන දඬුවම තියෙන්නේ ඉවරයි. අපිට චේත අපිට සංස්කාර පහල කරලා ඉවරයි, කෙලෙස් පහල කරලා ඉවරයි, අනුසය පහල කරලා ඉවරයි. අනුසයක දිනවන දෙනව වෙනම කතාවක්. ඔය කර්ම චක්‍රයට අහු වෙලා ඉවරයි. ඒක කතා කරන්න එපා කාටවත්. يعني වැරදි ගහපා දෙන්න දෙයක් නැහැ. කවුරක්වත් සුමග යවන්න දෙයක්වත් නැහැ. නොමග යවන්න දෙයක්වත් නැහැ. මේ එනේන තැන එක නතර කරගන්න පුළුවන් වුණොත් අපිට තේරෙයි කවදාවත් කිසි කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. කවදාකවත් ඉන්ස්ට්‍රක්ෂන් ජීව නැති මිත්‍යා දෘෂ්ටිකට කරන්නේ. සම්මිය දෘෂ්ටික උනත් උත්තර ඉන්ස්ට්‍රක්ෂන් දුන්න තමයි. ඉගෙන ගන්න විතර මේ කරන්නේ. අන්නේ හිරියට. අන්නේ හිරියට නම් ආන්ගේ කොන්ත්‍රාත් බලාගෙන අපි සංසාරේ කොච්චර කල් ගියාද? අපේ ප්‍රශ්නේ සම්පූර්ණ විවෘතයි අර මොනරාගතන කොටවා. ඒ වෙනද අපි මේ ඉස්සරහට බලලා ඒක වර්ණනා කර කර මොකද්ද මේ කොටස? කොහොමද බන තේරිලා තියෙන වගේ මට හිතෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්න විතරක් මේ අපට කියන අනිත් දෙනවා. දැන් එතනදී රූපය දැක්කම අපි ඒ වෙලාවේදී ඇති කරන චේතනාවම ධර්මය. ඒක පස්සේ කියනවා. ඒකමයි කර්මය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒක ඇත්තටම ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියාවේ විතරයි අපි කොමිට් වෙන්නේ. ඔය ප්‍රතික්‍රියාවන්ට දැකලා අන්ධෙක් වගේ හිටියන දිත්තේ දිත්ත මට්ටම් කියලා බාහිර කිව්වේ උද්දට මොකනේ අපිට ඉන්න බෑ. දිත්තේ නතරනවා. එතන නතර කරගන්න අපිට ආපහු සක්මන්ට යන්න පුළුවන්. එකක්. දෙක දැන් මම ඇවිත්නික් විඳලා බලන්නේ වලට මේ කාර්යම නතර දෙයන දෙකල. නැත්තම් මේ රූපේ වැරද්දද? මේ මම්මනේ අනාගතේ කියන්නේ තේරුවල තියෙන අපිට කවුරුත් බල දෙන්නේ නැහැ. අපිට කවුරුත් මේ චෝදනා කරන්න කියන්නේ මවන්න දෙයක් නෑ. උඹම හරි උඹම හදාගත්ත පරිප්පු තමයි කන්නේ. අදලට දේ තමයි නාන්නේ. ඒක අපිට අපි සතුටුයි. ඒ මොඩර්න් තේරුම් ගන්න දෙකම අපි සතුටුයි. අපි දන්නවා එහෙමනම් මට වැඩ වෙන්න කමක් නෑ. මොකද මන්නේ මේක ඇරෙන්නේ. අපි කවුරුත් දන්නවා කරත් අපි සතුටින් සතුට දන්නවා බාරද අපි දන්නවා අපි කොමිට් එකේ ඉවරයි. ඒක උදුරු දෙකයි බැලන්න කවුරුත් අපි දන්නවා. ඇත්තටම මම නිවැරදි කළේ. ඒ පුද්ගලයා ගන්නවට කැමති. ඒක කාටවත් දඬුවම් කරන්න යන්නේ නැහැ ඊට පස්සේ. හිතන්න මම අපිට අන්තිමේ පිළිච්ච කරන්න අයිතියක් තියෙනවද? තමන්ගේම දරුවා නිසා, තමන්ගේම රැකවැජි නිසා, තව කෙනෙක් පිළිච්ච කරන්න අයිතියක් තියෙනවා කියලා හිතනවා නම් ඒක ලොකුම ලොකු වැරද්දක්. අනිවාර්යයෙන්ම ආරෝචනාවේ පිළිමපාන වෙලාවේ කිව්වේ මොකද? මහණෙනි සංඝයා කරේ මගේ අපේක්ෂාවක් නෑ. සංඥා මාත්‍රේ අපේක්ෂාවක් තියෙනවා මොකද කියන්නේ අම්මලා තාත්තා මොකද කියන්නේ දරුවෝ වෙනුවෙන් මොන්න තරම් විඳවන ඒ දරුවෝ මොකද කරන්නේ පිටෝලෙ වෙන්නේ අම්මට අපට ඇත්ත උච්චාරය අම්මලා තාත්තා දැනගන්නවා මම අම්මෙකුත් නේ තාත්තෙකුත් නේ නෝ දරුවෙක් උනට වැඩි උදාහරණ දෙන්න තුංගා ඒ අපිට අවශ්‍ය දේ කරන්නේ. නමුත් උනට වැඩි සම්බන්ධතාවය කවදාක හොඳක් වෙන්නේ. ඉතින් අපිට වෙලාවක් නැතොත් යනවා. ඒකකොට ඒක කෙරෙන්නේ නේද? වෙච්ච වෙලාවට ඒකට මේ කරන්න දෙයක් නැහැ. ඒක ඒ දේ එතනින් අතර කරලා අපි වැඩ කරන්න ගත්තොත් අපිට දරුවන් කෙරේ පීඨිය ස්වාකාර දේරුම් ගන්න තමන් තමන් කෙරේ බීඩනාගාර වෙන්නේ. ඒක දැනගන්න මේ සෑම චිත්තක්ෂණයකම අපි පුරුද්දට විචේතනා භාගන්නේ. පුරුද්දට ධර්මවාදී කෙනෙකුට ඕසෙට කෙරෙනවා. තේරුණාද වාසේ ඉසකින් ගත්තේ ඒකෙදි දිනනට වැඩිය. ඉක්මනට බහනා කරන්නේ. ඉසකින් ගන්න එක නම් නේද වෙනද? මොකද මේක මේ දකින්න කොටම දැක්කමති නතර වෙන්න නම් පුංචි බොහොමත් දෙකයි. හමුදාවේ මම වෙන ස්පෙෂල් ටාස්ක් ෆෝස් කෝරුමයි. ඉතින් එහා එකක් චිත්තක්ෂණය ලැබෙ දෙක සිහිය. හැම චිත්තක්ෂණයකම අප්‍රමාදයි. දිගට කරගෙන ඒ අප්‍රමාදී බුද්ධිලේ හම්බෙච්ච දවසේ උතුම්ම සතුටක් ඇති වෙනවා. කොතරම් ඉන්නවනේ මේ වගේ වැඩ කරන බුදුහාමුදුරන්ගේ ගෝල බුදුහාමුදුරගේ දරු කියලා හිතන මේ මනුස්ස ලෝකේ යන යෑමල බලනකොට කඩාගෙන යන වැක්ති දිහා බලනකොට අනිත් පැත්තේ මිනිස්සේ දකිනකොට අපි ඉපදිලා තියෙන කොච්චර වාසනාවන්ත විදියට අනිත් මේට අවුරුදු 50 කාටකද ඉස්සෙල්ලා මෙවැනි ධර්ම දේශනාවක් අහන්න. කප්පකට පුළුවන් ඒක. මොකක්ද කියන්නේ? එසා ඉන්ද්‍රිය දෙන මුතුම යාත්‍ය දේදී කුලේ මව අයිද පත්මහ බැලුම් බලයේ දෙච්ච ජීවිතයක්. නවත්නම් මේක දෙන්නේ කියලා. තවත් ඒක මුංචි දේවල් කරන උපජීවනය කරන්නේ ඒකට පොඩි දේවල් ඉබේ සිද්ධ වෙන පටන් ගන්නවා. මොකද අපි මේ වෙලාවේ කතා කරන්නේ දාගත්ත වෙලාවක් නෙවෙයි. අපිට තියෙන හැන්දාවේ මේ ධර්ම සාකච්ඡාව ගැන මතක කරගන්න එක. ඉතින් අද අනවශ්‍යමන්ට් එකක් විදියට කරන තාක්ෂණිකව කරන විදියට කරන්නේ අන්දවල් දාණය ස්වාමීන් වහන්සේලා භාවනා යෝගාවචර පිළිස්ත කරන කෙනෙක් ඉන්දාසා කුණබන් යන දෙකල ඉතින් අපි ඒ දෙකලා සන්තෝෂ වෙනවා අපි සන්තෝෂ වෙන්නේ මේ දාණය වන්දනා කිසිසේත්ම තණ්හාව වඩන්නේ මාන්නේ සක්කාය විච්චේ වැඩනවා. මේ වැඩෙන්නේ ඉඳ කියන නමුත් අපි මනාපයක් නෑ. අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම්. විචක්‍රම කෙරෙන්නේ පරිවිතාන් කරන්නේ අනුසකලේ දක්වාම කපන්නේ ගන්න පත්‍යක් පාසා අපි පාවිච්චි කරන්නේ. ඒකේ පූජා කරපැත්තන්ද ඒ වාගේ මේ කෙලස් කැපීමේ වැඩ පිළිවෙලට නිවන් දැකීමේ වැඩ පිළිවෙලට හේතු වේවා. ඒ වගේ මේක වලද පැත්තන්ද පිළක් පිළක් පාසා මේ භාවනා වීර්ය තමයි මේක ඉදීවා. මේ දානය ගැන මේ වැඩ පිළිවෙල ගැන අසුදුතු ඇත්තන්ට මේ සාසන උපරිම වැඩ කරන අමාමා නිවන් පිණිස දිව්‍යත්ව ලබුපත්ව තරුදුතු ඇත්තන සියලුනාට මෙහි වාසනා වේවා කියන දාසන අපි සාදු පාරයි සාදු සාදු